දැන් 2:10 වෙලාව අපිට 3 විතර වෙනකන් විනාඩි 50ක කාලයක් තියෙනවා. නිසා අපි පුරුදු පිළිසක් ඉන්න නිසා ආරාධනා කරනවා සුදුසු ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරගන්න. භාවනා සිතේ අරමුණු කරන විට කය පවත්වාගෙන යන විට යැවීම කෙරෙහි පෙර කර්ම බලපෑයි පිළිමිතින් කය කියලා කියන්නේම ඇත්තටම කර්ම ප්‍රතිඵලයක් තමයි. ඒ නිසා පෙර කර්ම තියෙනවා. හැබැයි එකක් යෝගාවචර විශ්වාසයයි දැන් කර්ම කෙරෙන්නේ. ඉච්චරයි යෝගාවචර විශ්වාසයෙන් අලුතෙන් කර්ම කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපිට කොයි වෙලාවකරි එක ඊවා දැමීමක් කරන්න පුළුවන් පෙර කර්ම තියෙන. ඒක නිසා අපිට මේ පැවැත්ම තියෙන සංසාරේ ඉන්නේ පෙර කර්ම නිසා තමයි. නමුත් අලුතෙන් කාය කර්ම කෙරෙන්නේ නැහැ, වචී කර්ම කෙරෙන්නේ නැහැ. මනෝ කර්ම වශයෙන් මට මේක වේවා මේක නොවේවා කියලා චේතනත් නැහැ. චේතන තියෙන තාක්කල් භාවනාව ආයාස කරයි. ඒ නිසා කය පවතින තාක්කල් කර්ම වැඩ කරනවා. නමුත් අපි එකයි වග බලාගන්නේ ඒ කර්ම නිසා හෝ ඒ කර්ම මතින් අලුතෙන් කර්ම රැස් වෙන්න දෙන්නේ නැහැ. ඒක තමයි යෝගාචරකයේ තියෙන දක්ෂකම. ඒ නිසා කර්ම තියෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ මේ මේ ශරීර බාන හරියයිද නොහරියයිද කියන්න බෑ මොකද කර්ම මෙනෙමි චිත්තජ උතුජ ආහාරජ කියන කර්ම හතර තමයි අපේ භාවනාවේ හරි වැරදි තීන්දුව කරන්නේ. කර්මය 150ක් 125ක් වෙනවා. නිසා කර්ම තියෙනවා. යෝගාවචර උත්සාහ කරන්නේ අලුතෙන් ඒ මැත්තේ කර්ම රැස් නොකර ඉන්නයි. භාවන හරියයි කියලා කනගාටු වෙන්නත් එපා. එතකොටත් කර්ම රැස් වෙනවා. භාවන හරියයි නෑයි කියලා කනගාටු වෙන්නත් එපා. භාවන හරියයි කියලා සතුටු වෙන්නත් එපා. දෙකේම චේතනා කර්ම රැස් වෙනවා. නිකන් වෙන කෙනෙකුට වුණා වාගේ. වුණා දැක්කත් නොදැක්කා වාගේ. වුණත් ඇහුණත් නෑ වුණා වාගේ. පුළුවන් තරම් චේතනාත්මක වශයෙන් සම්බන්ධ නොවි ඉන්න තාක්කල් ඉතින් දැන් අලුතෙන් කර්ම රැස් කරන්න නැතුව ඉන්න පුළුවන්. ඒක මුගාක්ම සූර වෙන්න ඕනේ වැඩේ කරන්න. ලේසි නෑ. ඒ මොකද දැනට තියෙන කර්ම වලින් ඒ ඇවිල්ලා මේ හොඳ නරක වශයෙන් ගොරෝසු වශයෙන් සියුම් වශයෙන් බලපෑම් කරනවා. ඒ බලපෑම් නොදැක්කා වගේ. මට නෙවෙයි වාගේ. ඉඳලා අලුතෙන් චේතනා පහළ කරන්නේ නැතුව කර්ම රැස් කර නොකර ඉඳීම තමයි භාවනා එක පැත්තකින් විස්තර කරලා දෙන්න පුළුවන් එක ක්‍රමයක්. ඒ නිසා මේකට පෙර කර්ම බලපානවාමයි. නමුත් බලපෑවට ඒක සැලෙන්නේ නැති මනසක්. ඒ කියන අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන මනසක් ඇති කර ගැනීම තමයි අපි මේ පුහුණු කරන්නේ. ඒ නිසා ඇත්තට මේ කර්ම තියෙන නිසා තමයි අපිට බහන හරිද වැරදිද කියලා මැනගන්න පුළුවන්. කරදර එන්නම ඕනේ. ආවේ නැත්තම් ඇති වැඩක් නැහැ. උදාහරණයක් කියනවා නම් මේ වෙද්දු ඉන්නවනම් වෙද්දු ඉන්නෝනේ ලෙඩ්ඩු ඉන්න තැනකට. ඒක තමයි වෙදා ඇත්තද නැත්තද කියලා බලාගන්නේ. නිසා වෙදගම හදනකොට කිව්වා වෙදගම වෙද්දු තියලා වැඩක් නැහැ. ලෙඩගමකට ගෙනියන්න. වෙදගම වෙද්දු ඉඳලා වැඩක් නැහැ. වෙදගම ඉන්නෝනේ කරන්නේ ලෙඩ්ඩු ලෙඩ්ඩු වෙද්දු ඉන්නෝනේ ලෙඩගමක. ඉතින් අපිට කර්ම අලුතෙන් රැස් නොකරට පරම කර්ම එනකොට තමයි අපිට තේරෙන්නේ අපි කොහොමද ඉුවට අර ඉස්සර වගේ භාවනා නොකොට සීලයක් නැතුව තණ්හාමාන දික්ති වලින් බලන වගේ සැලෙනවද? නැත්තම් දැන් නැසලී ඉඳීම දක්ෂකමක් කරගෙන අලුතෙන් කර්ම රැස් නොකරකට ඉන්නවද කියන එකයි අපිට දැනගන්න තියෙන්නේ. වංචනික ධර්ම යනු කවරේද? ඒකයි අර්ථර ස්වාමීන් වහන්සේ වංචනික ධර්ම යනු කවරේද කියලා කියන්නේ වංචනික ධර්ම ටිකක් වැඩ කරනවා මෛත්‍රී කරන වෙලාවට මෙත්තා මුකේන රාගං වංචේති කියලා තියෙනවා. මෛත්‍රී භාවනා කරන්න ගියාම හුඟක් වෙලාවට අපි තරුණයෙක් විදියට තමන් ප්‍රිය කරන තරුණිය දිහාවට මෛත්‍රී කරන්න කිව්වොත් 100ක් හරියනවා. හැබැයි ඒක නෙමෙයි බුද්ධ ඥානසේ බලාපොරොත්තු වෙන්නේ මේක සම්පූර්ණ රාගික හැඟීමෙන් තෙත්ෙච්ච මෛත්‍රියක් තියෙන. ඒතර රාගේ වැඩ කරන්නේ හැබැයි කිසිම බාධාවකින් තොරව වැඩෙනවා. එතකොට මෛත්‍රී මුඛයෙන් රාගේ වංචා කරනවා. ඒතර කරුණාවෙන් කරුණාවට යනකොට දැන් මේ කරුණා බලපාන මෛත්‍රී බලපාන සීල සත්‍යන කියලා ඉන්නේ. කරුණා බලපාන දුක්ඛිත සත්‍යය කියලා. කවුරු හරි දුකටපත් වෙලා ඉන්නේ. දුකටපත් වෙච්චාම තමයි හිතනවා මෙයාට මොනවට උදව්වක් කරන්න ඕනේ. මම මේ අනුකම්පාවක් ඇති වෙලා. ඒ අනුකම්පාවක් ඇති වෙලා. ඉතින් කරන්න ගියාම <clears throat> කොහෙන් හරි බාධාවක්. ඒක හරියටම කරන්න දෙන්නේ එතකොට මේ බාධා කඩාගෙන කොහොම හරි කරගෙන ගිහිල්ලා අර අර්ග ක්‍රියාත්මක කරන්න හැදුවට ද්වේෂය වැඩ කරන්නේ. Taman හිතන්නේ මෛත්‍රී කරුණාවෙන් වැඩ කරනවා කියලා. ඒ නිසා කරුණාවෙන් වැඩ කරන්න යනකොට ද්වේෂය ඇවිල්ලා හීන් වලින් වැඩ කරන්න පටන් අර ගන්නවා. ඒ නිසා ද්වේෂ මුකේන කරුණා වංචේති. ඒ වගේම විචිකිච්ඡාව ආපුවාම වැඩ කරන්නේ ඇත්තට විචිකිච්ඡාව තමයි හිතනවා තමන් දෙපැත්ත සලකා බලන වැඩ කරන හොඳ විනිශ්චයකාරයෙක් වගේ අරක කොහොමද මේක කොහොමද කියලා සැකෙන් යුක්තව කල්පනා කර කර කල්පනා කර කර ඉන්නේ හිතන්නේ කරු ප්‍රඥාව කියලා මේ උබේපක්ක සම්තිරණ වශයෙන් වං මේ විචිකිච්ඡා වංචේති කියනවා. අර පැත්ත මේ පැත්ත බලන එකයි මම කරන්නේ. මේක තමයි ධම්ම විචේ කියන්නේ කියලා හිතන්නේ. නමුත් සිද්ධ වෙන්නේ විචිකිච්ඡාව. දොනන්න දෙයක් මත සැකයෙන් කතා කිරීම. Taman ඒක හිතාගන්න නෑ මම ඉස්සර වගේ නෙමෙයි මම බොහොම ඥානවන්තයි මම මේ කරුණු ශාලාකා බලන එකයි කරන්නේ කියලා. ඒ නිසා විචිකිච්ඡාව කියලා වැඩ කරාට අපි හිතාගන්න එක ප්‍රඥාව කියලා. ඒ නිසා හැම ධර්මයකම යට හේවණල්ලක් තියෙනවා. මේ හේවණල්ල එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දෘෂ්ටියෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් අපිට පේන්නේ අපි මුලින් අර උපපැත්ත බලන්න යනකොට යනකොට පහු වෙනකොට තේරෙනවා මේව තුල මේ ප්‍රපංච කරන ධර්ම කියන තණ්හාවට මානෙට දෘෂ්ටියට ඉඩ තියෙනවා. ඒව නැති වෙන්න නම් බොහෝ කල් ඇසුරු කරන්න ඕනේ Taman ගැන වැඩි තක්සීරුවට යන්න නරකයි. හැම වෙලාවෙම හිතන්න ඕනේ කරුණාව ආවත් ද්වේෂයට තමයි ඉඩ තියෙන්නේ. මෛත්‍රිය ආවත් තණ්හාවට ඉඩ තියෙනවා. ප්‍රඥාව ආවත් විචිකිච්ඡාවට ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ නියම ප්‍රඥාව නෙවෙයි. මේ නියම කරුණාව නෙවෙයි. මේ නියම මෛත්‍රිය නෙවෙයි. නමුත් තිබුණට වැඩිය හොඳයි. නමුත් මේකේ තව සුද්ධ කරන්න ඕනේ. තව අයින් කරන්න දේවල් තියෙනවා කියලා වංචනික ධර්ම පිළිබඳ හුඟා කටයුතු කරන්න ඕනේ. ඒක <clears throat> මේ භාවනා ක්‍රම හතරක් මේ පොත්පත්වල සඳහන් වෙනවා <clears throat> සමත භාවනා විදර්ශනා භාවනා කියලා දෙකයිනේ. ඒකෙදී සමතයෙන් පටන් අරගෙන විපස්සනාවට යන ඇත්තෝ ඉන්නවා. ඒකට කියනවා සමත පූර්වංගම විපස්සනාව කියලා. ආනාපානේ සමත භාවනා කරලා ධානය කරලා විපස්සනාට යනවා. තව සමහර ඉන්නවා විපස්සනා පූර්වංගම සමත ඉස්සලා විපස්සනාවෙන් අල්ලගන්නේ. අල්ලන්න ගිහලා විපස්සනා සමාධිය ඇති කරන පස්සේ මේක ධානය වලට හරවලා විපස්සනා පූර්වංගම සමතයට යන්න පුළුවන්. සමහර ඉන්නවා යුගනද්ද භාවනාව කියලා සමතේ සුදුසුලාට සමතේ කරනවා විපස්සනා සුදුසුලා විපස්සනා කරනවා දෙකම මී හරකයි එළ හරකයි දෙන්නම අල්ලගෙන නගුලට තියලා බැඳගෙන හාන්න දන්නවා වගේ. දෙන්නගෙන් බැට ගන්නවා. ඊට අමතරව තියෙනවා ධම්මුද්දච්ච පහන සංයුත්ත මානසා කියලා භාවනා ක්‍රමයක්. මේ ධර්මයේ නිසා උද්දච්චයක් පහළ වෙනවා. ධම්මුද්දච්චය කියලා එකට කියන්නේ උද්දච්චය කියලා කියන්නේ සැලෙන මනසක් පහළ වෙනවා ධර්මයේ නිසා. දැන් හොරකමක් කරන්න ගියාම අපේ හිතේ සැලෙන හොරකම ඉවර කරලා ඉවර වෙනකම්ම හිතේ තියෙනනේ ගොඩ දාපු මාළු වගේ ගැහෙන ගතියක්. සතෙක් මරන්න ගියා නම් මරණ වෙලාවේ දිගටම මේ ගැහෙන ගතිය තියෙනවා. කාමීත්‍යචාරය කරනකොට හැම වෙලාවෙදීම ඔය උද්දච්චය වැඩ කරනවා. බොරු කියනකොට, කේලම් කියනකොට, හිස් වචන, පරස වචන සේරකේම උද්දච්චය වැඩ කරනවා. ඉතින් ඒක නිසා මේ යන්ත්‍ර සූත්‍ර හදලා තියෙනවා බොරුවක් කියනවාද කියලා බලන්න මේ ভাইබ්‍රේෂන් එකට ගුරුට තියලා අල්ලපුවාම අල්ලන්න පුළුවන් මෙයා බොරුද කියන්නේ ඇත්තද කියන්නේ කියලා. ඒ තරමටම සියුම් අල්ලන්න පුළුවන්. භාවනා කරනකොටත් එනවා ධම්මොද්දච්චය කියන එකක්. ඒ ධම්මොද්දච්ච එන්නේ දැන් හොඳට මට ආනාපාන හිත හිතියක්. සතිය හොඳට තියෙනවා. ආලෝකත් පහළ වෙලා තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා. වීරියක් තියෙනවා. මේ සේරම එනකොට හරි දැන් වැඩේ හරි කියලා ඉතින් අර ඇඟුම් මුදා හැරලා නටන්න පටන් ගන්නවා. එතකොට අර වංචනික ධර්ම වැඩ කරනවා. මේකම උපක්ලේශයක් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ ඒක උපක්ලේශයක් බව දන්නේ නැති වුණොත් එහෙම මෙයා ඉතින් අඳහර පහන්න පටන් ගන්නවා. දැන් හරි මට ඕනකට කියලා දෙන්නත් පුළුවන්. ලීසි ක්‍රම තියෙනවා ගුරුරු කියන තරම් ඔක අමාරු නෑ. මේක මෙහෙමයි මෙහෙමයි කියලා ඉතින් කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අර බාගෙට දැම්පිච්ච allele වගේ ඔක්කොටම අර සාමාන්‍ය ගුරුවරට වැඩිය මෙයා කියන දේ තේරෙන්න පටන් ගන්නවා. මොකද මේ උණු උණු වෙන කතා කරන්නේ. නමුත් මේ වැඩ කරන්නේ වංචනික ධර්මයක් මත, උපක්ලේශයක් මත දන්නේ නැහැ. බවු දන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙදීම <clears throat> ඒක තීරුම් අරගෙන වැඩ කරන්න ඔය මුවන් පැලස කතාවේ හොඳ කතාවක් තිබ්බා. මම හිතන්නේ මම ඒක කියලා තියෙනවා. කලිමුත් මේ ඉස්සර අපි මම ඔබස අහන කාලේ කියන්නේ අවුරුදු 18කට විතර ඉස්සල කර කතාවක් ඔය. ඒක කියනවා ආරච්චලේ ගේ බින්දින්න එනවා නෑ දෙන්නේ. ඉන්නේ ආරච්චලයි මේ මැනිකේ විතරයි ගෙදර. ඉතින් ආරච්චල ගිහලා එමීට මැනිකේට කියනවා මේ ගේ බින්දින දැන් සද්ද කරන්න විදියක් නෑ මොකද කවුරුත් නෑ ගේ ඇතුලේ. ඉතින් ඒකට ඉතින් බලහන් ඉඳලා ඉතින් කරවලේ මේ මිනිහා ගේ බින්දලා පැත්තකින් ඔළුව දානවා ඇතුලට. එතකොට මැණික කියනවා ගහමු ගහමු ගහමු ගහමු කියලා. ආදිත කියනවා ගහන්න එපා. නියම හොරානම් ඉස්සලා දාන්නේ ඔළුව නෙමෙයි මුට්ටියක් කියලා. කළුවාර මුට්ටියක් කෝටු කමනලා අර හිල දිගේ ඇතුළට දාන. ඇතුළේ මිනිස්සු ඇහැරලා නම් ගහනවනේ. එතකොට හොරා දානවා. එතකොට ඌ එළියනේ පයින්න පුළුවන්. ඒ මුට්ටිය දාලා ගන්නකම සද්ද නොකර හිටියොත් හොරා දානවා කවුරුවක්වත් අහලා බලක නැහැ කියලා එතකොට ඔළුව දානවා. ආනතල කියන දෙවෙනි සැරේ ඔළුව දානකොට ගැහුවොත් නම් බෙල්ලෙම කපතයි. ඒතකොට මිනිහා ගියත් කඳ ඇතුලේ, ගේ ඇතුලේ නේ ඔළුව. ඒ නිසා ඔට්ටු ඔඩු මුට්ටිය දානකොටම ගහන්න හොඳ නැහැ. දෙවෙනි සැරේට තමයි ඔළුව දාන්නේ. අන්න ඒ වගේ ඔය හරි ධර්ම ආවට සතිය ආවට සද්ධාව ආවට වීර්ය ආවට ඔය ඉස්සල්ලාම ඉන්නේ කෝලංකාරය විතරයි. නිලම ඉන්නේ පහුවෙලා. ඉස්සල්ලා යන්නේ මහබව අරගෙන යන්නේ පෙරහැරේ. ඒ කෝලමාලාවම යන්නේ ඉස්සල්ලා. ඒ නිසා එව්ව එනකොටම දඟලන්න පටන් අරගත්තොත් අපි ගොඩක් කලකට අහු වෙන්නේ වංචනික ධර්ම වලට. ඊට පස්සේ එතනින් අතුරුනට කමන්නේ අනුන්ටත් උගන්වන්න යන. ගියාට පස්සේ ඉතින් දෙකොල්ල තුන්කොල්ලම අමාරු වැඩ. හැම වෙලාවෙදීම මේ ප්‍රපංච ධර්ම ඒකට වංචනික ධර්ම කියලා කියනවා සර්වඥාන්සේ දේශනා කරලා තියෙන්නේ විඥානයේ මායාකාරයක් කියලා. විඥානයේ මායාකාරයක් මැජික් කාරයක්. වැඩිම ඇස්බැඳුම තියෙනවා. හැම වෙලාවෙම ඇස්බැඳුම තියෙන. ඉතින් අපි කොච්චරක් මේ ඒක ගැන නොදැන කටයුතු කරනවද කියලා කියනවනම් අපි අපිත් රැවටිලා ඉන්න බව දන්නේ නැතුව අපි අනුරවට්ටන්නත් හදනවා. අපිට මේ හිත විසින් පෙන්වන සෑම දෙයක්ම හරි කියලානේ අපි මේ විද්‍යාවන්, විෂයන්, සාල්ප, ශිල්ප ඔක්කොම උගන්වන්නේ. නමුත් අපි හිතන ඒ ශිල්පත්තේ හිතත් අපි කෙරෙහි පිහිටලා තියෙන කියලා කවදාකවත් නැහැ. ඔය කිසිම ශිල්පයක් අපිට පිහිටක් වෙන්නේ නැහැ. කිසිම හිතක් අප වෙනුවෙන්නේ නැහැ. ඒ හිත තියෙන්නේ එයාගේ නඩත්තුවට අපි කරත්තේ බැඳගත්ත ගොනා වගේ වැඩ ගන්න එක විතරයි. ඒ නිසා සරුවචනන්සේ දේශනා කළා තිනවා උඹ ওই පිට 1000ක් දිනනකට වැඩිය වටිනවා උඹ උඹේ හිත දැනගෙන කොච්චර වංචාකාරයද මෙයාට නේද මං උදේ හවස කන්න දෙන්නේ මෙයාට නිකන් නේද මං නම්බු ලබන්නේ නමුත් මිනිහා වංචාකාරයි. එහෙමනම් අපි සම්පූර්ණ නාටකම නටන්නේ අන්ධකාරය. නිසා ඒ වංචාවට ඉඩ නොදෙන්න නම් මෙතන කෙරෙන්නේ වංචාව කියන සැකෙම බලන්න ඕන. නැත්නම් වංචනික ධර්ම වැඩ කරනා මෙතන කියන එකෙන් කටයුතු කෙරුවොත් අපි ටිකක් සත්‍යාව පමණට හැඟුම් උදාහරින්න යන්නේ මේ দূරේ බහා තබන්නේ නියම එක එනකම් වැඩ කරනවා ටිකින් ටිකට වැඩ කරනවා ඒක හැම ශිල්පකීම තියෙනවා ඒකයි බුරුකාරයට වැඩ බෑ වැඩකාරයට බුරු බෑයි කියලා කියන්නේ බුරුකාරයාට පළවෙනි එකෙන්ම අඳුර පාන්න පටන් ගන්නවා නමුත් දෙක තුන එනකොට මිනිහට කරගන්න බෑ නමුත් වැඩකාරයා කවදාකවත් එහෙම නෑ නිසා සිංහලේ කියනවා ගසක කැපුම ගස මූල පෑදුමින් දැනි හානාහිය පානා අඬ හැරෙන් දැනි මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනි අමුතුබත් දීම අතැල්ලුමෙන් දැනි කිය. යනකොට එන තාලෙන් කියකි පොල් ගහ කන්න දෙන්නේ කේල් ගහ කන්න දෙන්නේ කියලා ගුණා එන තාලෙන් ලොක්කෝ කිය. දන්නේ නැති කට්ටිය පැනලා වැඩ කරන්න පටන් ගන්නවා. වැඩ කෙරුවට දුවන්න බෑ මොකද ඒගොල්ලෝ බොහොම ශිල්පේ මූලික විතරයි දන්නේ. ඒ ශිල්පේ අමාරු හරිය වැරදුනාම අද නැහැටි දන්නේ නැති වෙච්චාම උගාකර වංචනික ධර්මට අහු වෙනවා. අපේ ජීවිතයේ මුල් කාලේ ගත වෙන්නෙම ඒ වගේ තමයි. ශෝබනේටමයි. ටිකයි දන්නේ ඒක පෙන්වන්න හදනවා. පහුවෙන පහුවෙන තියෙනවා ශිල්පේ දන්නේ එක්ක නෑ පෙන්වන්න දෙයක් නෑ. පෙන්වන්න දෙයක් නෑ එයාට. එයා දන්න වැඩේට આવුත් කරන හැටි දන්නවා. ඒ නිසා දඟලන්නේ නෑ. ඒ නිසා සාමාන්‍යයෙන් <clears throat> සර්පයෙන්ගේ විෂ නැති සර්පයාට තට්ටු කරපු ගමන් දඟලනවා. විශේෂ සර්පයට තට්ටු කරොත් මොකුත් කරන්න එහෙම ඇකිලෙනවා. ඌ දන්නව ළඟට වරෙන් දෙන්න වැඩේ මම දන්නා මොකද කරන්නේ කියලා. මකුළුවෙකුට ෆුෆ් කියලා පිම්බොත් දඟලලා දිව්වොත් විස නැහැ. කිනුට ඌම ඇකිලුණා නම් ඊගා ඉවෙන්ට් එකේ මොකක් වෙයිද කියලා කියන්න බෑ. එහෙම තමයි ඉස්සර මිනිස්සු වැඩ කරනකොට ඒක බලාගෙන තමයි වැඩ කරන්නේ. ඒ නිසා වැඩි බුරණ බල්ලෝ එච්චරම හපන්නේ නැහැ. يعني බය වෙන්න දෙයක්වත් නැහැ. ඒක හැන්දෑවෙන් එන හොරා ගණන් ගන්නත් එපා. ඒ වගේම හැන්දෑවෙන් එන හොරත් උදේට වයින් වැස්සත් ගණන් ගන්න එපයි කියලා තියෙනවා. ඒව එච්චර yaadන වැඩනේ. හැන්දෑවේ වැස්ස තමයි අල්ලලා යන්නේ. නියම හොරා ඉන්නේ පාන්දරට. හැන්දෑවෙන් එන හොරා එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා පරණ මිනිස්සු හැමදේම වැඩයක් කරනවා වැඩක් කරනකොට හැඩයක් කියලා එකක් තිබුණා. අපි මේ ඔක්කොම අමතක කරලා තියෙනවා මොකද වයස කාට සලකන්නේ නැති නිසා. වයසක මිනිස්සු පැත්තකටලා ඉන්නේ ඒව ඒගොල්ලෝ හොඳට දන්න නිසායි. එකක් ඉඳුරන් එච්චර වැඩ කරන්නේ නැහැ. නමුත් පදන් වෙච්ච දැනුමක් තියෙනවා. ඉතින් ඉස්සර අපේ සම්ප්‍රදාය හැදිලා තිබුණේ වැඩිහිටියෙක් ඉස්සර කරගෙනම යන්නේ. නැවතට බටහිර සමාජයේ වැඩිහිටි කට්ටිය ඔක්කොම මහලු නිවාස වලට දාලා එහෙම නැත්නම් ඒගොල්ලෝ පෙන්ෂන් ඇරලා අලුත් අය තමයි රෝල් මොඩල් එක. ඒගොල්ලෝ ඉදිරිපත් කරලා මොඩල්ස් හදනවා අලුත් වැඩියා කරනවා අර මේ කරනවා තිබ්බහම ඉතින් අර තියෙන එකත් මේ අඩාල වෙන එක තමයි වෙන්නේ. ඒක මොකද මේ මේ ලෝකේ ෆේස් වැලියු කියලා එකක් තියෙනවා. රියල් වැලියු කියලා එකක් තියෙනවා. ඒ ෆේස් වැලියු එක තමයි ඉස්සරහින් තියෙන්නේ. නමුත් ඒක හැම වෙලාවෙම මායාවක් තියෙනවා. ඉතින් ඒ ෆේස් වැලියු එකට අහුවෙන්නේ නැතුව යට තියෙන එක දකින්න නම් එක සැරයක් නැටුවට ලකුණු දෙන්න යන්න එපා. බොහෝ කොට ඒක වෙන්න ඇති. නියම එක නම් එයි. දැන් භාවනා කරනකොට ආලෝකයක් පහළ වුණාට ඒක එච්චර කණංගට දැනේ. ඒ හරි එකක් නම් නැවත නැවත එයි. ඇවිල්ලා සැරයක් ගියා නම් ඉතින් ඒක ඕනේ නැහැ. ඒක ඕනේ නැහැ. ඒ කියන්නේ බය වෙන්න එපා. මොකද යා මේ අවස්ථානුකූලව ආපු එකක් වංචනික ධර්මයක්. හරියක නම් නැවත නැවතයි. ඒ නිසා අපි ඒක නාවා වගේ කටයුතු කරාට කිසි බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට කවුරු හරි හදිසිය ඇවිල්ලා තෑග්ගක් ස්තුති කිරීමක් ප්‍රශංසාවක් කරන්න හැදුවට ඒ ප්‍රශ්නයක් නැහැ. ඒක වැළකුණාට ප්‍රශ්න නැහැ. නියම අවශ්‍ය කෙන අය කරන පහු වෙලා ඇවිල්ලා හරි කරයි. මේ ආපු ගමම මොක ගත්තේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මේ තල තුනකම මේ නැවතිල්ල වැඩ කරනවා කියුවාම පේන්නේ නිකන් මේ හොතෑනිකමක් දන්නේ නැති ගතියක් කියලා. ඇත්තටම පැනලා වැඩ කරන්නේ දන්නේ නැතිකමට. වංචනික ධර්ම වල තියෙන භයානකම දන්නේ නැති එක නේද තමයි පැනලා වැඩ කරන්නේ දන්නේ එක නැවතිල්ල කරන්න පුළුවන්. ඒ නිසා භාවනාවේදී විතර මේ වංචනික ධර්ම කියන මාතෘකාව මුලැමැද අග දකින්න බෑ මොනම විශේෂකයක්. භාවනාදී වෙනවා. භාවනාදී එක එන්නේ ඉස්සෙල්ලා දාන්න ගන්න පුළුවන්. ඇවිල්ලා වංචා කරන හැටි බලලා යනකමුත් ඉන්න පුළුවන් හැබැයි වංචනික ධර්මයට ඇඟෙන්න අරින්න එපා මම දැක්කයි කියන එක. ඒ තරම් අපි වංචාකාරී වෙන්න ඕනේ වංචනික ධර්ම વિશે. ඕනේ කට්ටේක වෙට්ට පිටලේ තමන් ළඟට ආවට ඌ කට්ටේ කියලා දැනගත්තට ඌට දැනෙන්න අරින්න නරකයි දැනගත්තයි කියන එක. දැනගත්ත ගමන් ඌ ට්‍රික් කැසෙල්ලම් කරනවා. ඌට නොදෙන තැන අපි නටන කකුලේ ගෙජ්ජි කපන තරම් හොරෙක් වෙන්න ඕනේ. හොරෙක් අල්ලනනම් කම්බා හොරෙක් වෙන්න ඕනේ හොර අල්ලන එක. set the thief to catch a thief කියලා තියෙනවා. සබ්ජෙක්ට් එක දැනනතෝ කරන්නේ. නිසා ඕනේ ශිල්පයකට දක්ෂ වෙන්නේ ඒ දැන් අර ඥානানন্দ සාංශය ලියලා තියෙනවා ඒක කට යත දාන්න වටන ඒ කතාවට I can't see any mistake of others which I have not done myself කියලා. උඹට ඒක වැරද්දක් බව තේරෙන්නේ උඹ කරලා තියෙන හින්දා. නිසා අපිට හොරෙක් වැරද්දක් අපි යනකෙත් හදන්න හදනකොට අපිට ඒක තේරෙන්නේ ඒක වැරද්දක් කියලා ඔය ඉතින් උඹ කරලා තියෙන හැබැයි උඹට පනිෂ් කරලා නැහැ කවුරක්වත්. දැන් උඹ සුද්ධවන්තයෙක් විදිහට කියලා ඒක හදන්න හදනවා. එහෙම හදන්න අයිතියක් අපිට නැහැ. අපිට කියලා දෙතයි කරුණාවේ මේකයි පුතේ ඔය වැඩේ එකක් දෙකක් කරදයි තුන හතර කරනකොට බහුව වෙනවා. ඒක වංචාවක් මෙහෙමයි කියලා. එහෙම නැතුව අපිට හදන්න අයිතියක් නැහැ. ඒ නිසා වංචනික ධර්ම දන්න කෙනා එක්ස්ට්‍රෝවර්ට් යන්නේ නැහැ. බාහිරවර්ති යන්නේ විවර කරන්න බෑ. එයාත් පුළුවන් තරම් Taman දිහා බල බල තාමත් මයිලඟ වංචනික ධර්ම තියෙනවා. මයිලඟ ප්‍රපංච ධර්ම තියෙනවා. තණ්හාමාන දිට්ඨි තියෙනවා. අනිමේ සෑම වෙලාවකම අනුන්ගේ මාර්ගයෙන් හෝ මගේ ධර්ම විච නිසා හෝ මගේ වංජනික ධර්මේ මට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක ලකුණු දෙකක් එකවර ලබා ගැනීම. ගුණයක් එකතු කරනවට වැඩිය අමාරු වංජනික ධර්මයක් තේරුම් ගන්න එක. මොකද ඒක හරියට ඉරිටේට් කරනවා. හරියට තමන්ගේ ආත්මේ හූරනවා. ආත්මේ වද කරනවා. ඒ නිසා සත්‍ය වගේ දේවල් වලින් වංජනික ධර්ම තේරෙන්න පටන් ගන්නකොට තේරෙනවා අපි සංසාරේ කවදාකවත් නොගිය පාරකයි මේ යන්නේ කියලා. සුද්ධ වීමක් වෙන්න පටන් ගන්නවා. සතුට වෙන්න දෙයක්වත් නැහැ. මොකද අපි දකින්නේ එන්නේ වැරදිම තමයි. ඒක දින අනිත්‍යමයි දකින්නේ දුක්ඛමයි දකින්නේ අනාත්මමයි දකින්නේ. ඒත් මෙතෙක් කල් අපිව නොදකින්න ඔපතන් කියලා වැඩ කරේ. දැන් නැහැ. දැන් ඒවා මතු වේවා. මට පුළුවන් තරම් ඉක්මනට දැනගෙන වයසට යන්න ඉස්සෙල්ලා, ලෙඩ වෙන්න ඉස්සෙල්ලා, මැරෙන්න ඉස්සෙල්ලා මට මේක වුණොත් මට මේක ඉවරයක් කරගන්න පුළුවන් කියන හැඟීම තියෙනවා. ඒ නිසා මන්ත්‍රික ධර්ම කරේ සාමාන්‍ය වෙනදාට වඩා හරි එලඹ සිටි ගතියක් හරි ඒකටම උනන්දු ගතියක් ඇති වෙන්න පටන් අරගන්නවා. ඉතින් ඒක නිසායි ඔය ਸਰවඥන්ත විශේෂයෙන්ම ඔය රාහුල ස්වාමීන් වහන්සේට හැමදාම මතක් කරේ මේ රාහුල ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ගේ ලේ ජාතක පුතා පැවිදි වුණේ ਸਰවත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගාව. නිසා ඕන තැනකට ගිහිල්ලා මුල් පුටුව ඉල්ලන්න අයිතිය තියෙනවා. මොකද රජ වපුලෙන් ඇවිල්ලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ පුතා සාරිපුත්තු ස්වාමීන්ගේ ගෝලයා කියලා. කිව්වේ උඹ බුල්ලුවන් තරම් නිහතමානී වෙලා උදේට වැලි දෝතක් උඩ දාලා මට මේ අද දවසේ අද මේ වැල යටි ගානට උපදෙස් ලැබේවා කියන හැදුවට පස්සේ බුදුහාමර දන්නා මෙයාට වංචනික ධර්ම ආයෙ වැඩ කරන්නේ නිතරම හම්බල බොහෝම යටහත් පහත් වෙන්න තමයි පුරුදු කෙරේ. ඉතින් දවසක් මේ මේක වංචනික ධර්ම වලට සම්බන්ධ නැහැ නමුත් සාරිපුත්‍ර මේ මේ ආවුල කුමාරය ගැන කතා කරන අවුරුදු 7 ඉන්නේ පැවිදි කෙරුවේ. එයාට කැත කරලා පස්සේ පැත්ත හොදා ගන්න තේරෙන්නේ නැහැ. බත් කාලා අත හොදන්න තේරෙන්නේ නැහැ. ඉතින් පොඩි උන් හරි ගසනවා. ඉතින් මෙහෙම ඉන්නකොට ඉස්සර දීලා තිබුණ බුදුහාමසෝ මේ සාමනේ රැත්තන්වත් භික්ෂුන් වහන්සේලාට බුද්ධිය ගත්තට කමක් නැහැ කියලා. පස්සේ වෙච්ච සිද්ධියකට පස්සේ කිව්වා සාමනේ රැත්තන්න භික්ෂුන් එක්ක ඉන්න බෑ. තවත් දෙක තුනකට වැඩි ඉන්න බෑ එක බහලයක. ඒකට අයින් වෙන්න ඕනේ කියලා. ඉතින් මිනිහ නීචේ දාන්න ඉස්සලා සාරිපුත්‍ර මේ මේ රාහුල කුමාරයෝ මේ මහා ශාලාවේ බුදිය ගත්තේ. සරුවචනස මේ මිනිහියක් දාලා තිබුණාට පස්සේ ඒතන ඉන්න ලොකු සාංශ කියලා තුනා රාහුල උඹ දැනගනි ඔබ දවස් තුන දෙකක් අපිත් එක්ක අද නිදාගත්තා. අද රැයට බුදියා ගන්න තැනක් හොයාගනින් කිව්වා. මොකද බුදියන්න තැනක් නැහැ. ඊළ වැසිකිළියේ ඒ වැසිකිළියේ ඉතින් වකුටු වෙලා බුදියා ගත්තා. එදා හරියටම රෑ පුත්‍රජානනාංශ විසිට දැම්ම ඇතෙන්. අර උදේ පාන්දර ගිහලා පුත්‍රජානනාංශ වැසිකිළිය කාට ගිහලා <coughs> කරනකොට ඇතුළෙත් ඉඳලා <coughs> කිව්වා. ඒ කියන්නේ කවුද වැඩ ඇසිකිලිය. ඉතින් දැන් ඉජිතිල බලනකොට රාහුල. එතකොට ඇයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේක තමයි රැණි දාගත්තේ. ඒ මොකද කියලා. ප්‍රතික්‍රම මේ සාමනිරත්තන්ට භික්ෂුන් වහන්සේලාත් එක්ක දවස් තුනකට වැඩි බුදිය ගන්නට බුදිය ගන්න දෙන්නේ නැති නිසා මට තනක් තිබුණා මම මේක තමයි බුදිය ගත්තේ. එච අපි නිකමට හිතන්න අපිට එහෙම දෙයක් වුණා නම් මානවයිති වාසිකම් පිළිබඳ කොමිසමට ගිහිල්ලා නඩු දාලා මොන්න තරම් විකාර කරනවද කියලා. මම හිටපු ගෙදර රැ වෙනකොට මට ඵලයන්කව මට ඉන්න තැනක් නැහැ මම වැසිකිලි තමයි බුදිය ගත්තේ කියලා. ඈ තාත්තම තමයි ඇවිල්ලා පස්සේ බුදුරජාණන්සේ ඒකට එක්සෙප්ෂන් එකක් දෙනවා දවස් 3-4ක් හිටියට කමක් නැහැ කියලා ඒ සිද්ධිය නිසා. ඉතින් ඒ වෙලාවට අපි ඇසියුම් කරන්න ගත්තොත් මම අසෝලා මෙහිමයි කියලා මුන්නම විදියකින්ම සෙන්ටර් එක රන් කරන්න බෑ. හැම කිනාම ගුරු වෙන්න හදනවා. හැම කිනාම ගරු වෙන්න හදනවා. ඒසොලදී ඒ කියන්නේ දුවන්න බෑ. ඉතින් අපි දැනගන්න මේ වංචනික ධර්ම හැම වෙලාවෙම වඩන්නේ තණ්හා මේ මම ආයෙ නෙමෙයි. තන් මානෙමයි දෘෂ්ටියමයි. එනිසා ඒව තුන නැති වුණාට පස්සේ අපිට සමාජය පිළිබඳව හෝ අනුන් පිළිබඳව කතා කරන්න හිතනවාද කියලා බලන්න මොනවාක හිතෙන කියන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි. ඉතින් ඕකට මැඩිය මම අත දැම්මොත් කොහොමඩක්වත් එක්ක මගේ තණ්හා වෙන්න, එක්ක මගේ මාන්න වෙන්න, ඔකම දෘෂ්ටි වැඩෙනවා. ඒ හොඳම වැඩේ තමයි ඒක එහෙම යන්න ඇරලා උඹ බේරියා. ඒ කරනවා උඹ හිත අයින් කරගන්න. මම ওই මීටිකට ගිහිල්ලා මම ඒක විදිහට කියලා ඇති ඔය කපඩාවේ ප්‍රශ්නයක් ඇවිල්ලා මට හරි චිත්ත පීඩාවක් ආවා. මෙව්වත් වෙනවාද මේ වගේ තැන්වල කියලා වගේ චිත්ත පීඩා. ඒතකොට ඥානාරාම සංසය හිටියා. ඒ සංසයට ආරංචි වෙලා තිබුණා. පස්සෙන් දැසි ගියාට පස්සේ මට කිව්වා දැන් මේ නමට මේ ලুকু කැපකිරීමක් ඇවිල්ලා මේ පැවිදිලා ඉන්නේ. ඒ නිසා කපඩාව කරන්න බෑ. කපඩාව යතුරු මට දෙන්න කියලා. ඉතින් මම ඒ සංසයට යතුරු දුන්නා. ඒ කියන්නේ සිදුවීම අවසනාවන්ත සිදුවිලා. ඊට පස්සේ ඉතින් ස්වාමීන් වහන්සේ ඵලයන් කිව්වෙත් නෑ මම ඉඳන් කිව්වා මේ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් අපි අතහැරලා දාලා මේ ඇවිල්ලා මේක ඉගෙන ගන්න ඕනේ වංචනික ධර්ම ඉගෙන ගන්න ඕනේ සබහ ධර්ම ඉගෙන ගන්න ඕනේ කියලා වැඩ කරනවා මේ වගේ සිද්ධියක් වෙච්චාම මේ මා විශ්ින් කළ යුතුය තිබුණේ මොකද්ද මෙතනදී මගේ හිත වැටුණානේ නමුත් මං මං මං වගේ කෙනෙක් මේ මේ ඉගෙන ගන්න හදන කෙනෙක් මොකද්ද කළ යුතුය තිබුණේ කියලා ඊට පස්සේ ඉතින් ඇන්දරේතර කෝ නම මොනවා සිද්ධ වුණත් ඒකෙන් හිතයින් කරගන්න පුළුවන්කම තියෙනවා කියන්නේ. කොච්චර අසාධාරණවත් කොච්චර අධාර්මික වුණත් වෙච්ච දේෙන් ඒ වෙලාවේ තමන්ගේ හිතයින් කරගන්න පුළුවන්කම තියෙනවා කියන්නේ. ඉතින් අර choiceless awareness කියන එක මම අහලා තිබුණා කල් ඇතුව. ඊට පස්සේ මම විනාඩියක් විතර කල්පනා කරා ඇත්ත නේ නයිදී. පුළුවන් වෙන්න බැරි නම් ඉතින් වැඩක් නැහැ නේ මේ යෝගාවචර ජීවිතේ. ඊට පස්සේ මම අහුව සමහරවිට මම හිත අයින් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතමු. මං හිත අයින් කරුවයි කියලා මං විනය පැත්තෙන් ආරස්සද්ද කියලා ඇහුවා. මං කිරුවේ හරි වැඩක්ද? නෑ විනය පැත්තෙන් නම් හරි නෑයි කිව්වා. ඔබ හිත අයින් කරගත්තා. අයින් කරගත්තට විනය විසඳිලා නෑ. ඔබ කරලා තියෙන්නේ එක විදිහකට බලනකොට සම්පූර්ණ උත්තරයක් නෙමෙයි වෙලාවට ජාම බේරගත්ත විතරයි. කර ඇරියා විතරයි. එතකොට විනය ප්‍රශ්න ඉතුරු වෙනවා අයියා. ඉතින් මම කිව්වා ඒකට මොකද්ද උත්තරේ? ඊට පස්සේ ශාන්ත කියනවා නම සිද්ධියක් වෙනකොට මේකෙන් හිත අයින් කරගන්න බැරි නම් මේකේ විනය ප්‍රශ්නයක් තියෙනව නැද්ද කියලා කල්පනා වෙන්න හිතක් නැහැ කිව්වා එතන. දැන් සිද්ධියෙන් අයින් වෙලා දුවර කල්පනා කරලා බැලුවට පස්සේ ඊට පස්සේ මම කරන්න ඕන විදිහ තමයි තේරෙයි කියලා. ඒ බෑන කොච්චර සිද්ධිය පැත්තක තියදී ධර්මතාවයක් කියලා කොච්චර ඕජාවක් තියනවද කියලා සිද්ධියකදී අපිට වරදිනකොට අපිට පරදිනකොට ඒ වහාම පැනලා ක්‍රියාත්මක වුණොත් එහෙම අවුලයි මොනක කරන්නේ. පැත්තකටලා ඉන්නත් බෑ. පැත්තකටලා හිටපුවාම විනය ප්‍රශ්නයක් හිටිනවා. ඊට පස්සේ ඒක විසඳන්න විවේකීව කටයුතු කරනවා. අදාළ කෙනෙකුට කතා කරලා මට මෙහෙම දෙයක් වුණා. ඒ වෙලාවේදී මෙච්චරයි දැන් ඊගාට අපි නොවෙන්න මොකද කරන්නේ? ඒ දිගට වැඩ කරනකොට විතරයි පද්ධතියක් මේ වංචනික ධර්ම නැත්තම් පවතින මේ හයරාකිය කඩන්න නැතුව වැඩ කරන්න පුළුවන්. එහෙම නැතුව කවුරු හරි ඔලු උසන්න පටන් ගත්තොත්, අඟ උසන්න පටන් ගත්තොත් ඉතින් අර වැඩේ වැත්තක තියලා කන්ස්ටිටියුෂන් හදා හදා ඉන්න පුළුවන්. ඔය දායක සභාව සේරම කරෙන්නේ ඔච්චරයි. ඉන්න මොකක්වත් නැහැ. තම තමන්ගේ මාන්නක්කාරකම් වලට අරයක් අත උසනවා, මෙයා එකක් අත උසනවා. ඉතින් උදේ ඉඳලා හැන්දෑනකම් හදා හදා හදා හදා ඉන්නවා. අපිට කිසි දෙයක් කරගන්න වෙලා. ඉතින් ඒව විරුද්ධව මම කතා කරනව නෙවෙයි. ඒ වගේ හැටි එහෙම තමයි. ආයතන කියලා කියන්නේ සංසාරේ. ඒ නිසා ක්‍රිෂ්ණමූර්තිතුමා කියලා තිබුණා මොනම සංවිධානයක්වත් මාරපාක්ෂික නොවි නෑ. ඒවා මාරපාක්ෂිකමයි. සංවිධානය නැතුව මම දැන් මෙතෙන්ට එනකොට විතරයි මාරයෙන් ගැලවෙච්ච එකම චිත්තක්ෂණය. ඉතින් ඒවා තේරම වංචනික ධර්ම බව දැනගෙන අත තියන්න ඕනේ. එන්නේ 230 කරන්ට් එක 33000 11000 කියලා අදාළ ග්ලව් එක දාගෙන ඇල්ලුවොත් හරි. නැත්තම් ඉතින් වේගුල වේගුල ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා ආගමික ධර්ම වලට වැඩට ගියාට පස්සේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. පුළුවන් තරම් හැම වෙලාවෙම අබන කෝපික දාගෙන වැඩ ගන්න. මේක වංචනික ධර්ම අනිත්යෙන් කොට බොහොම තද්දින් වැඩ කරනවා. ඒකයි මේ මේ හෝලි වෝ වයිට් වෝ ඒ සුද්ධ යුද්ධ කුරුස යුද්ධ මනුස්සයාට ලෝකෙට ඇති කෙරුවේ ආගමෙන්මයි. ආගම ඇති කෙරුවේ මනුස්සයාට දුක නැති කරන්න. නමුත් අද සම්පූර්ණ මනුස්සයාට ආගම විසින් ඇති කරලා තියෙන දුක දිහා බලනකොට දෙයයන් ආශ්‍රිත කනගාටු වෙනවා. අන්න ඒක නොවෙන්නයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ ධර්මයට වැඩ කරන්නේ එකම චිත්තක්ෂණයයි මම දැන් මෙතන. ඔතනින් පිට නම් ආය හොදලා ගන්න හිතන්න එපා. ඔතනින් පිට ගිය ගමන් ආය ඉතින් ඒක අසුචිම තමයි. දැන් දවසේ අඩු ගන්න එක චිත්තක්ෂණයක් දෙකක් තුනක්වත් හැකි තාක් දුරට වෙන දෙයක් වෙන්නදලා ඒ මම දැන් මෙතන තත්ත්වේ තියාගෙන ඉන්න පුළුවන් නම් පුළුවන් ඒක පිටතර අමාරු දෙයක් නෙමෙයි නමුත් අපිට ඒක නම්බුවක් නෑ අපි හිතනවා ඒක ඉතින් දෙයක් නෑ නෝයිට වැඩි නරකද දමදිව ගිහිල්ල වෙලා ආතර වට වන්දනාවේ ගිහිල්ලා ජෝතිෂ්ම ආභෝධින් වහන්සේ වන්දනා කළාවොත් හොඳයි කියලා හිතනවා. මොන්න පිසුද ගිහිල්ලා එන්නකන් කරත් බැඳපු ගොනෙක් ඇදපන් වෛරෝ වගේ ඇද ඇද ඉන්න එකයි තියෙන්නේ. ඊට මෙන්න වැඩි තමයි එක තැනකට වාරි වෙලා අඩු ගන්න චිත්තක්ෂණ දෙක තුනක්වත් මම දැන් මෙතන පැවැත්වුවා නම් ඒත් පංචනික ධර්ම වැඩ කරන නමුත් අල්ලන්න පුළුවන් ඉතින්. අර වගේ දෙයකට කියලා සමාජ සම්බන්ධතාවන් ඇතුව අනම්මනම් කරන්න පටන් ගත්තාම වංචනික ධර්ම වැඩෙන එකයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ කවදාකවත් අමාරුයි මේ සමාජික මට්ටමේ නැත්නම් අනුන්ගේ සිද්ධිය සාකච්ඡා කරනකොට ඊයේ හරි හෙට හරි සාකච්ඡා කරනකොට වංචනික ධර්ම බොහෝ විට වැඩ කරනවා. ඒ නිසා මේක කතා කරන්න පුළුවන් එකම සුදුස්ස විපස්සනා යෝගාවචරය විතරයි. සමත යෝගාවචරයටත් බෑ සිල්වන්තටත් බෑ. ඒ දෙගොල්ලම අහුවෙන්න ඉඩ තියෙනවා. විපස්සනා යෝගාවචරයට අහු වෙලා තියෙන අඩු ගන්න අහු වෙලා තියෙන බව දන්නවා. අඩු ගන්න මගේ මේ වෙලාවේ හිත අරමුණේ නැති බව දන්නවනේ. මේකේ නැත්තම් ඊයට ගිහිල්ලා හෙටට ගිහිල්ලා කියලා බව දන්නවනම් එතකොට දැනගන්න ඕනේ mind your own business. ගෙදෙට්ට වරේ ඔබ වැඩක් බලාගන්න. හරි තරහයි මිනිස්සු වැඩේට. මිනිස්සු කියන්නේ වරෙන් මචං මාම උදේ නාන්න. ඉතින් හැම වෙලාවෙම යාළුවෝ අඬ ගහයි මාහට. නමුත් ගියොත් අම්මා තලා වීමට ඕන ඒක නිසා ආමන්තනා හෝති සහාය මජ්ජේ ගමනේට ආනේ නිසින්නේ නිපජ්ජේ අනබිච්චිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේ එකග්ග විසාන කප්පෝ කියලා මම මගේ ජොබ් එක කරනකොට දොරේ ගහලා තිබ්බා. පිරිස මැද ඉන්නකොට ආමන්ත්‍රණ තියෙනවා. අපි අරග කරමු මෙහි යන් එහි යන් මෙහි යන් ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ හිටගෙන ඉන්නකොටත් කතා කරනවා. ඉඳගෙන ඉන්නකොටත් කතා කරනවා. නිදාගෙන ඉන්නකොටත් කතා කරන හැම තැනදීම ආමන්ත්‍රණ. අනබිච්චිතං සීරිතං පෙක්කමානෝ. සීරිත කියන්නේ ස්වෛරී භාවයත් මේ ඒවට නෑ බෑ කියලා හිත නරක කර ගන්නත් බැරි නිසා. අනබිච්චිතං සීරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. කංග වේනගේ තනි අඟ වාගේ මට තනිය වින්ද ලැබේවා කියලා ප්‍රාර්ථනා. දිනුරට හැරපියා යන රජ කුසේ. තනියම වෙන්නෙම වංචනික ධර්ම හරහා කාටවත් හානියක් වෙන්නේ නැහැ නේද? තමන් විතරනේ. ඒක තමයි සබ්බපාපසා කරනවා කියන්නේ. ඉතින් හරි අමාරුයි. සුම්මයිද කිව්වහම ලොකු බණක්. නිකන් හිතපන් කිව්වහම මා විශාල බණක්. ඒක අමාරුයි. ඒකයි ඔය ආනාපානට හිත දාලා ආනාපානේ නඩත්තු කරන්නේ එතකොට සුම්මයිද වලට කිට්ටු වෙනවා. ඊට ආනාපානේ ගියාට පස්සේ සුම්මයිද ඉබේම හම්බ වෙනවා. එතකොට නැගිටලා යන එක තමයි ඉතින් කනගාටුවට කාරණා. ඒකට ගිහිල්ලා ඉන්න ඕන පුළුවන් තරම් ඒක අඩු ගන්න කියන්න පුළුවන්. කායික වශයෙන්, මානසික වශයෙන්, වාචසික වශයෙන් චේතනා නැහැ. පංචික ධර්මයේ ඉන්න තැනක් නෑ. ආවත් ඒව එතනම් පච වෙනවා. පුළුවන් තරම් අර සුම්මයි දෙක තමයි දිනු කරන්නේ. මේ වංචනික ධර්ම කියන්නේ කියලා ගොඩක් කතාවක් කතාව කියුණා. මුලින් ඉඳලා කියන්නේ ඇහුන්නේ නැහැ. වැඩේ පරක්කුයි. ආයසරක ස්ටේට්මන්ට් එක ආයත් කරන්න. නෑ ඒ කියන්නේ ඔය ඒටි සම්බොජ්ජන්ගේ වගේ තැනක හිටියොත් පරක්කුයි. නමුත් මම දැන් මෙතන හිටියොත් ඊට වඩා efficient කියන එක තමයි කිව යුත්තන. ප්‍රීති සම්බොජ්ජංගයක් වගේ ප්‍රීතිය ආවත් එතන හිටියොත් අහුවෙලා. නමුත් ඊට වැඩිය මම දැන් ඉන්නේ ප්‍රීතිය බව දැනගෙන ඉන්නවනම් බේරිලා. ඒ කියන්නේ මම දැන් මෙතන ඉන්නවනම් අපිට ඒ කියන්නේ දැනට බාධා අඩු. ඒ කියන්නේ මේ least frictional moment එක තමයි මම දැන් මෙතන. ඉතින් අපිට මොන දේ හිටියත් හොඳ තිබුණත් නරක තිබුණත් අපි වංචනික ධර්ම හෝ ඒක දැන කරකැවීමකට අහුවෙනවා. ඒ නිසා මම මම දැන් ඒක පිළිබඳව මට හරියටම මතක් වෙන්නේ නැහැ ඔය කියන ක්‍රමයට. මම දැන් මෙතන කියන තන්ට එන එක තමයි අපිට පුළුවන්නේ සතියට සමාධියට අවශ්‍ය කරන පිටිය සකස් කරලා දෙන්නේ එතනින් තමයි. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ ඒ ඒකට අප්‍රමාදී කියලා කිය හැකි සතිය කියලා කිය හැකි ඒ වගේම නික්ලේශී තනක් කියලා කියන්න පුළුවන්. ඒක බොහෝ වෙලා ඉඳ ඉඳ ඉඳ ඒක තමන්ගේ ඌරුව බව නිකන් තමන්ගේ gedara වගේ කරගත්තාට පස්සේ තමයි අපිට විවේකීව මේ සාමාන්‍ය වචනින් කියන විවේක බුද්ධිය පහළ වෙන්නේ ඔතන තමයි. වෙන මොන දෙයක් තිබුණත් හිත තියෙන්නේ ගොඩ දාපු මාළුව වගේ ගැහි ගැහි තමයි. ඒ නිසා මම දැන් මෙතන තන හිටියානම් ඒක තමයි හොඳ. හැබැයි එතන හිටියොත් පරක්කුයි කියලා කියන එක නම් මට يعني මොන මොන කොන්ටෙක්ස්ට් එකේ කිව්වද කියන එක මට දැන් මතක් වෙන්නේ. බුද්ධංග භාවනාව ගැන බුද්ධංග සාකච්ඡා කරා. බුද්ධංග වල වැඩි යුතු වෙලාමයි වැඩි යුතු නැති වෙලාමක් කියලා දෙකක් තියෙනවා. මොකද මෙතන ධර්මයකට ධම්මවිචේ සම්බුද්ධංගේ වඩනවා නම් සමාධිය පිරිනවන වඩන වෙලාවේ සමාධිය පිරිනවනවා. ඊළඟට හිත සාමාන්‍ය විසිරිච්ච වෙලාවක වීර්ය වැඩිවොත් තව වැඩි විසිරෙනවා. එතකොට මේ ඒ වගේ බුද්ධංග වැඩි යුතු වෙනවක වැඩි යුතු නැති වෙනවක ඔය ඒක ඇත්තටම බොජ්ජංග ගැන බලපුවාම පටිච්ච සමුප්පාදයක් එතන තියෙන්නේ. වී ඉස්සල්ලාම සතියනේ තියෙන්නේ. සතියෙන් අපි අරමුණට මූණට මූණ දාලා අල්ලගන්න. ඒ කියන්නේ චක් එකට දාලා අපි යකඩ කැල්ලක් හරි ලී කැල්ලක් හරි ලේත් මැෂින් එකට දාලා හිර කරගත්තා. එම්බ්‍රොයිඩරි කැල්ලක් අවිලා ෆ්‍රේම් එකේ දාලා එම්බ්‍රොයිඩරි කැල්ල හොඳට හදාගත්තා. ඒක ඒ කියන්නේ දැන් හොඳට අල්ලගන්නවා. ඊට පස්සේ තමයි අපිට ඒකේ ලේට් මැෂින් එකේ දාලා කපන්න හරි එම්බ්‍රොයිඩරි කරන්න හරි පුළුවන්. ඉතින් සතියෙන් කරන්නේ ඒ ෆ්‍රේම් එකට දාලා අල්ලලා දෙන එක. ෆ්‍රේම් එකට දාලා අල්ලලා දෙන්න බැරි වුණොත් සතිය සාර්ථකුනේ නැත්නම් ධම්ම විජයට තැනක් හම්බ වෙන්නේ කරන්න බෑ. ඒ කියන්නේ අපි ලේට් මැෂින් එකේ හයි කරපු එක චක් එක හෙල්ලෙනවා නම් කපන්න බෑ. ඒතව එම්බ්‍රොයිඩරි කර දාලා මේක අල්ලගත්තට පස්සේ ඒක හොඳට හිර උනේ නැත්නම් එම්බ්‍රොයිඩරි කරන්න බෑ. දැන් පිත්තල පහනක් මදිනකොට ඒ පහන ඉස්සලා පොළොවට හිර කරලා හයියෙන් අල්ලගන්න. අල්ලගෙන අනික් අතින් තමයි මදින්නේ. ඒ මේ අත අල්ලන්නේ නැතුව මදින්න ගත්තොත් අරක පෙරලෙනවා. ලෝකේ සතිය එල්ලඹිලා හිටියේ නැත්නම් ධම්මවිචේ කරන්න බෑ. හැබැයි සතිය එළඹිච්ච වෙලාවද පහු කාඩ ප්‍රසේ සතිය හම්බුනායි කියලා එතන නතර වුණොත් අපරාය ධම්මවිචේ කරන්න තිබුණ එක කරගන්න නැති නිසා ලද අවස්ථාව කිලින තත්වයකටපත් වෙනවා. සතියයි ධම්මවිචයයි ඇති වුණාට පස්සේ තමයි කුසල ඡන්දය පහළ වෙන්නේ. කරබැලීමේ ආසාවක් පහළ වෙනවා. තව ඉදිරියට යන්න. ඒ වෙලාවට ඉති ඇඟේ කයේ කායික ශක්තිය තියෙන්න ඕන. තිබුණ නැත්නම් අපරාධේ අවශ්‍ය ශක්තිය නැති නිසා මේ ලද වෙලාවේ වැඩේ කරගන්න බැරි වෙනවා. එතකොට විරියයි ධම්මවිචයයි තියෙන වෙලාවේ යොදන සතිය බොහොම සක්‍රියයි. සමා වෙන්න වීර්යය. බොහොම සක්‍රියයි. අන්න එතකොට තමයි පීටි ආදී සම්බොජ්ජංග වඩන්න පුළුවන් අවස්ථාවක් එන්නේ. ඉතින් අපිට අර සතියෙම පිහිටියේ නැත්තම් අපිට වඩන අවස්ථාව එකින් එකින් එකින් එකට යන්නේක අපිට හරියට අවස්ථාව ප්‍රයෝජන ගන්න බැරි ඒ වෙලාවට සතිය පිහිටන්න බැරි වෙලා තියෙන්නේ වීරිය මධිකම නිසා හෝ පරිසර වෙනරේ බාධක නිසා හෝ සීලේ නැතිකම වගේ තියෙනවනම් අපි තේරුම් ගන්න ඕනේ තවදුරටත් මේකේ ධම්මවිචය කර කර ඉන්න වෙලාවක් නැහැ. අඩු ගන්න සතියවත් ඇති කරන්න ඕනෙක මූලික ශක්ති නැහැ. ආනේ විදිහට මේ දැන් මම ඉන්නේ කොතනද මොකද්ද අඩුව ඊගාට කල යුත්තේ මොකද්ද කියන එක මේ ඒක හුඟක් මේ කියන්නේ මේ ඥානයේ ගුණයක් එතන තියෙන. ඒක හොඳට දැනගන්න ඕනේ. ඒ නිසා හොඳ කතාවක් කියවිලා තිබුණා මේ මේ පඬිසාන්ත ලියන පොතේ ඒ විරිය ආදී සම්බොජ්ජංග කියලා කියන්නේ මේ වැඩේ යන්නේ මෙන්න මේ වගේ යාන්ත්‍රණයක් කියලා තේරෙන අවස්ථාව. අපිට සතිය වෙනම තේරුම් ගන්න පුළුවන්. නමුත් සතියට පස්සේ ධම්මවිචේනවා ධම්මවිචේ පස්සේ වීර්ය එනවා වගේ කියන මැප් එක තේරුම් ගන්න නම් කීප වතාවක් වැටි වැටි යන්න ඕන. ගියාට පස්සේ තමයි ආ මෙච්චර කල් මං ගියාට පොට්ටෙට ගියේ දැන් තමයි දන්නේ මේක තියෙන මෙන්න මේ වැඩපිළිවෙල කියලා අපි විදියට කියන තව විදියට අපි හිතමු මෙහෙම. අපි ඩ්‍රයිවිං ඉගෙන ගන්නකොට අපිට ඩෑෂ්බෝඩ් එක ඉගෙන ගත්තා නම් හොඳටම ඇති. මෙතන ක්ලච් එක මේක බ්‍රේක් එක මේක ඇක්සලරේටර් එක මේක ඩෑෂ්බෝඩ් එක කියලා දැනගත්තාම ඇති. නමුත් කවදා හරි අපි ගිහිල්ලා ඉංජිනේරිං එකට ගත්ත දවසේ බොනට් එකත් අරලා ඉගෙන ගත්තොත් මේ පෙන්නලා තියෙන ක්ලච් එක වැඩ කරන්න මේ මෙකැනිසම් එක දිගේ. මෙහිමයි මේ ක්ලච් එක කියන්නේ මේකයි කියලා දැනගත්ත දවසේ තේරෙනවා හා. ඉස්සරලා දැනගෙන හිටියේ නෑ ඉස්සරලා දැකේ ක්ලච් පෙඩල් එක විතරයි. දැන් ක්ලච් එක වැඩ කරන හැටි දාන්න. ඊට පස්සේ ගියර් බොක්ස් එක කියලා දැනගත්තට ඉස්සර ඉච්ච ක්ලච් එකයි ගියර් බොක්ස් එක එකයි කියලා. නෑ. ඒක සම්පූර්ණ වෙනස් යාන්ත්‍රණයක්. ඊට පස්සේ ඇක්සලරේටර් එක විවදන ගත්තට පස්සේ අර ඉස්සර කරගෙන ගිය වැඩේට ලොකු දැනුමක් එනවනේ. වෙන driver දැනගන්නවට වැඩිය ඉංජිනේරින් දැනගත්තා වගේ ඇත්තම බොජ්ජංගය කියලා සම්බොජ්ජංගය කියලා කියන්නේ එළවන වාහනේ යාන්ත්‍රණය දැනගන්නවා. මෙකැනිසම් එක දැනගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ වෙලාවේ මේක කරන්න ඕනේ වෙන විදිහට කිව්වොත් බ්‍රේක් ඩවුන් එකක් ගියා නම් එයාට නැගිටලා ගිහිල්ලා පොඩ්ඩක් බලන්න පුළුවන් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම කියකි මම ඩ්‍රයිවර් විතරයි වාහනේ හිටියා කම්පැනිට කතා කරලා හොයන්න වෙනවා. ඉතල එහෙම තමයි ඇත්ත ඩ්‍රයිවිං උගන්වන්නේ. නමුත් කර කර යනවා ටික ටික ටික ටික ඉංජිනේරින් උගන්වනවා. ඒ වගේ ඉස්ලාම සත්‍ය වෙනම පියෝ උගන්වනවා. උගන්වලා ඉවරලා කියනවා සත්‍යෙට ඉස්සලා තියෙන මේකයි පස්සේ තියෙන මේකයි. ඔබට ඉස්සලා ගියලා ඉස්සරහයක නැත්තම් පස්සට පොඩ්ඩක් ගිහින් පිළියම් කරන ඉස්සරහට යන්න. ආදි වශයෙන් මේ මේ මේකයි මේ වෙලාවට කරන්න ඕන කියන එක ඇත්තට ඉස්සලා තන්නේ කර ගුරුවරයා ඇත්තේ තියෙන්නේ. ගෝලයා කියන එක විතරයි කරන්නේ. අන්තිමට ගුරුවරයා වග බලා ගන්න ඕනේ ශිෂ්‍යයාටත් ඒ දැනුම දෙන්න. මෙන්න මේක මදි නම් මේක පිළියම් කරන මෙහෙම යන්න. එතකොට තමයි ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ මේ හොඳ සිටුේෂන් හොඳ හැමදේම yaadena වෙලාව ආවනම් කලදුටු කල වල හිරගම් වගේ වහවහ කරගෙන යන්න ඕන. නමුත් මේ தත්ත්වය ඇවිල්ලා නැත්නම් වැඩ බහ තබලා යන්නේ නැහැ. ඔයලා බලන්න මොකද්ද අඩුපාඩුව තියෙන්නේ. ඒක හොයලා ඉදිරියට යන වෙලාවක් නෙමෙයි. ගියරක පස්සට දාන වෙලාවක්. ආන මේක දැනගත්තට පස්සේ අපිට තේනවා හැම චිත්තක්ෂණයෙම භාවනා කරන්න පුළුවන්. ඉස්සර වගේ දමලා ගහලා යන්නේ. මොකද ඉස්සර ඉස්සරහටම යන්න හදන බැරි වුණා නම් ආ මේ වෙලාව හරිනේ අර්මිනියමට කෑ ගැහුවා. මේක මෙහෙම වුණා කියලා දඬුවම් කරනවා. මේ හිත නරක කරනවා. දැන් නෑ. මේක වෙන්න හේතුව මොකද්ද කියලා ඉස්සරහට යන්නට මේ බලන්නේ. මොකද්ද හේතුව කියලා පිටිපස්සේ බලනවා. ඒක ඇත්තටම අර ඉස්සරහට යන්න තියෙන ගැම්මට වැඩිය ලොකු යාන්ත්‍රණයක් දැනගන්න ඕනේ. ඒක මම මේ විදිහට කිය හැකි. අපි මොන්ටිසෝරි පන්ති හරි දෙකේ හරි තුනේ හරි ඉන්නකොට කොහොම කරකොමාරි කරලා අපි දෙකේ පන්ති තුනේ පන්තිට අපි පාස් වුණානේ. දැන් අපි හිතමු දෙකේ වන්දර උගන්නන්න සිද්ධ උණයි කියලා. ඒක පුදුමාකාර අමාරු වැඩක් එතන තියෙන. මට හතරේ පන්තිය දීලා දහම් පාසලේ එහි අනේ අම්මේ ඒ වගේ දෙයක්. මට නිකන් මේ රාජදඬුවම් දුන්නා වගේ. ඒක කොල්ලෙක් නැගලා බංකෝ උඩ නැගගෙන ඌ අප්පුඩි ගන්නවා. කැල්ලම ළඟ මෙතන ඉඳගෙන තව ළමෙක් මෙහි දෙවිච මන් දැන් බලලා හිටියා දැන් මේක හරි ලස්ස බලන්න නම් ඉන්න පුළුවන් ලොකු සර්ට් එකේ ඉඳි ගියා මේ ස්වාමීන් වහන්සේ නම කොවිතම සිත නගලන්නේ කියලා අල්ලමින්ද ගහනවා කලබල කරනවා. මන් දැනගත්තියක් මං වෙනුවට කවුරු මෙතන ඉඳගෙන හිටියත් පොඩි හෙල්ලමක් නෙවෙන්නේ පැයක් මේ හතර පන්තිට උගන්වනවා කියන එක. මම හතර පන්ති ඉන්නකොට කරපු දේවල් වලට වැඩිය හුඟක් වෙනස් හතර පන්ති ළමයට උගන්වන්න ගියා. ඇත්තටම ඉහළ විශ්වවිද්‍යාල උගන්වනකොට හරිම වෙනස් සබ්ජෙක්ට් එකක් මේ 1 2 3 පන්ති ළමයට උගන්වන එක. ඒක නිසා අපි පාස් වෙනකොට කොහොමෙන් කොහොමෙන් හරි පාස් වෙන එක වෙනම කතාවක්. ඊට පස්සේ ඒක උගන්වන තැනට ගියාට පස්සේ ඊට වැඩි ලොකු අමාරු වැඩක් තියෙනවා. ඒ වගේ එක එක ධර්ම වලින් වැඩ ගන්න එක එක වෙනම දෙයක්. ඒක තනවා වඩාගෙන හදාගෙන යනවයි කිව්වට පස්සේ සම්පූර්ණ බර්ඩ්ස් අයි view view එකක් තියෙනවා. ඒක උංගාවක් අමාරුයි. ඒ ඉස්සෙල්ලා යන්තම් අතනින් මෙතනින් හදාන ඇවිදලා ඉවර වෙලා තමයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ බොජ්ජංග වඩන්න හොදන ඒ වඩනවා නැත් කලබල වෙන්නේ මොකද අඩුපාඩු කිසි බයක් නැතුව ගිහිල්ලා අඩුපාඩු බලලා ඒක හදාගෙන මද කරණ තියෙන බොජ්ජංග වඩන එක නෙවෙයි අඩුපාඩු සකස් කරලා දෙන එකයි කියලා. ඒක පිළිබඳ හැඟීමක් ගන්නවා කිව්වහම මේ සාමාන්‍ය ඥානවලදී කරන්න බෑ කියලා. ඒක තියෙන්නේ භාවනා කරන උද්‍යප්පේ ඥාන මට්ටමටවත් යන්න ඕනේ සති සම්බොජ්ජංගය කියන එක තේරුම් ගන්න. ඇත්තටම කියනවා නම් මේ ධර්මතාවයක් තේරුම් අරගන්න පළවෙනි මාර්ග ඥානය කරන කම්ම බෑ. ඒ වයිදි කරන්නේ තාම මේ Taman හැඩ ගැහෙන්න හදන එකයි. ඉතින් මාර්ග ඥාන කරනකොට ඒකමනේ නැවත කරන්නේ. ආයෙත් සෝවන් වෙච්ච එක නා සකදාගාමි වෙන්න ඒ යන්ත්‍රෙමයි දුවන්නේ. සකදාගාමි වෙච්ච අනාගාමි කරන්නේ නැතිව. එතකොට එයාට දක්ෂකමක් තියෙනවා වැඩ කරන එකනාගේ හිත තේරුම් ගන්න පුළුවන්. මට මේ දැනගනත් මෙච්චර අමාරු නම් මොනම ධර්මතාවයක් ඇතුළේ මම කොහොමද කරන්නේ කියලා වඩ වඩා ඉහළවල නාන්න යන යන්න යන්න යන්න යන්න පොඩි කට්ටිය තේරුම් ගැනීමේ ශක්තිය තියෙනවා. ඒක නිසා ඒක හැම ශිල්පෙම තියෙන එකක්. නමුත් මං හිතන්නේ තේරවාදයේ විතර ඔය වැඩේ හරියට තේරුම් අරගෙන කරන්නේ වෙන කිසිම ශිල්පයක් මම දැකලා නැහැ. ඒ නිසා හැම වෙලාවෙදීම තමන් පැවිදි වෙලා අවුරුදු 10ක් ගියා නම් ඊට පස්සේ පොඩියොම් පැවිදි කරන්නයි කියලා. පැවිදි කරපු දවසේ අර තමන් පැවිදි වෙච්ච දවසේ පාඩම ආයෙසරයක් ඉගෙන ගන්න වෙනවා. හරියට කියලා දෙන්න බෑ. කියලා දෙනට උනටම. කියන දේ අහන්නේ. දැන් එහෙම වුණොත් මේ මිනිහා සිවුරලා යනවා. එතකොට වෙලි අසවිලි ලැජ්ජාව. කොහොම හරි මිනිහා නඩත් වෙන දාට රිදෙන්නේ නැති වෙන දෙක කියලා දෙනවා කිව්වම Taman එදා ඉගෙන ගන්නට වැඩිය වෙන පාඩමක් හම්බ වෙනවා. ඒකම දන්න භාවනාවක් හෝ තව කාටද කියලා දෙන්න ගියාම කරුණාව විතර තිබිලත් බෑ භාවනා දැනගන්නත් බෑ. මේක මේ ට්‍රාන්ස්මිට් කරන්න මහ බුදුම දෙයක් විතර තියෙන. ඉතින් ඒක නිසා අපිට කියලා තියෙන්නේ දැනගන්න ඕනේ මේ අපිට හම්බෙච්ච මේ දෑවැද්ද මෙතනින් නැති වෙන්න දෙන්න එපා. තව කාට හරි වැඳලා ඌට වැඳලා හරි කමන්නේ. බුදුහාමරන්ට වැඳේ නැතත් කොහොම හරි අනේ මේක ඇරම් ඵලයක්. ඒ නිසා දැන් තියෙන අධ්‍යාපන ක්‍රමෙත් එහෙම තමයි. අධ්‍යාපන ක්‍රමේ ශිෂ්‍යයන්ට වැඳලා හරි කමන්නේ ටීචර් ලකුණු ගන්නයි හදන්නේ. මොකද ලකුණු දරුවෝ ඉගෙන ගත්තේ නැත්නම් ටීචර් ලකුණු කැපෙනවා. මන් දන්නේ මොකක්ද එකක් වෙනවා තමයි. ඒ කියන්නේ සාසනයේ යටි පිරිහීමක් සිදු වෙන 5000 යනකොට මේක ගෙවෙන්නේ එහෙම තමයි. පිරි මොකද? වීදි ගන්නේ මෙල්බන් වල ඈත් කරන්නේ. අදාන අදාන මේ කට්ටියම ලව්වම මේ කට්ටියක වැඩ ටික කරව ගන්න තව කට්ටියට පුරුදු කරන එක ඒක මේ මහාන් තත්ත්වකම පඬිතුකමක් නෙවෙයි මේ කාවේ එහෙම තමයි. ඒකෙන් තමයි අපි තේරුම් ගන්නෙ ඒව බුද්ධ විඳින එක වෙනම දෙයක් කැඩුනොත් හදාගන්න ඇති. ඒක එකෙන් බුද්ධිය ලබන්නට වැඩි අමාරු දෙයක් ලොකු හැඟීමකින් කරන්න ඕන දෙයක්. අපි හයර් කරගෙන ගිය වාහනේ කැඩුනාට කියලා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. තමන් එළවන වාහනේ තමන්ගේ වාහනේ කැඩුණා. ජීවිත වැඩි ලොකුවක් කිව්වත් ඒකට එනවා යකෝ පොඩ්ඩක් හරි දැනගෙන හිටියනම් බොනට් එක අරලා මේ මේ නට් එකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා වටිනවනේ කියලා එන්න පටන් අරගන්න. ඒ වගේ ශාසනය ඇතුළට බහින්න බහින්න බහින්න බහින්න ඒක තන්නේ කරම නිකන් ශාසනය විසින් ඇති කරපු ශාසනයෙටම කැපවෙච්ච ගතියක් එන්න පටන් අරගන්න. ඒකෙන්ම උපන් ගතියකට එනවා. ඉන්නේ ඉන්නේ ඊට පස්සේ හරි ගියත් හරි වැරදුනත් හරි තමයි දැයිදී. ඇතුලේනේ ඒ නිසා බොජ්ජංග ධර්ම වඩන්නේ මේ වෙලාවේ නැත්නම් ඒක පිළියම් කරන්නේ මේ වෙලාව වගේ කියනෙවුවා ඒක මේ සෙකන්ඩරි ස්ටේජ් එකක්. පළවෙනි මට්ටම නෙවෙයි. පහුවෙන පහුවෙන තමයි මේ ගුණව සහ සමාලෝචනය කිරීම කටයුතු එන්න පටන් අරගන්නේ. ඒක මේ බුද්ධ ධර්ම විතරක් තියෙන එකක් නෙවෙයි ඕනේ විශේෂයක තියෙනවා. නමුත් මේ තේරවාදයේ විතර ඒක රීසයිකල් කර කර රීන්ෆෝස් කරන එක මේ මන්දර වෙන මොනම තැනකවත් බුද්ධජාන විශ්වයේ විතර ලස්සනට ඒක ලේ ඩවුන් කරලා නැහැ. සාසනයේ පැවිද්ද ඇති කිරීම හෝ භාවනාවක ගැනීම හෝ වතක් පිළිවෙතක් කරන එක හෝ හැම දෙයකම තියෙනවා ඒකේ ලයක් රටාවක් තියෙනවා. ඉතින් මුල් මුල් වෙලාවේ කරුණාට බය වෙන්න එපා. නමුත් පහු වෙනකොට සාසනය ගැන හිතලා ධර්ම ගෞරවය පිළිබඳ ඒක පුරුදු තාලෙට කරන්න යන්න. එතකොට අපි හානි කරන්නේ අපිත් වැඩ අර ගන්නවා හානි හරිම අමාරු. අපි පටන් ගන්න සෙනෙහස හම්බ වෙන්නේ නැහැ. පහු වෙනකොට අපි තන්නේ කරම සාසනය මනාපෙට. සාසනෙට මොකද්ද හොඳ? ඒ දේ කොටලා නිකයි. ඒක නිසා මේ මේ බොජ්ජංග ධර්ම වලින් වැඩ ගන්නවා කියන එක වෙනම දෙයක්. වඩන වෙලාව ඒක නැත්තම් ඒකට පිළියම් කරලා සකස් කර ගන්නවයි කියන එක මුලදී ගොඩක් වෙලාට ගුරුවරයා මත තමයි රඳාපවතින්නේ. නැවතත් ප්‍රශ්නේ අහුවොත් පිළිතුර හොඳයි මම දැන් ප්‍රශ්නේ පිට ගිහිල්ලා වගේ මට පේනවා. ඒ කියන්නේ වැඩෙන්න යන වෙලාවේදී පුළුවන් තරම් ඒකට අනුග්‍රහ කරගෙන බලන්න ඉන්න එකයි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් හොඳට සතිය ආවනම් ධම්මවිජයට අවස්ථාවක් ලැබෙනවා. ඒකට හොඳට අනුග්‍රහ කරගෙන ධම්මවිජයට වැඩෙන්න අරිනවා. ඇඟිලි ගහලා හිතන්න හදනව නෙවෙයි මේ වෙලාවේ. එතකොට සතිය පොඥංගය මේ ධම්මවිචය යාවනම් වීර්ය නැගිටලා එනවා. ආ දැනගන්න දැන් හොඳ වෙලාව හොඳට ඒ වෙලාවේ වැඩේ යන්න දෙනවා. බාධා කරන්නේ නැහැ. ඒ වගේ අර ගොඩගොවියා වැස්ස වෙලාව එනකොට හරියට නගුල්ල හැතිගෙන ඉන්න වෙලාවට අහාගත්තේ නැත්නම් ඉතින් වැස්සට පස්සේ එන්න කියන්න බෑනේ. වැස්සේ වෙලා වැඩේ කරගන්න ඕන. ඒ නිසා යෝගාවචරයට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. Tamanට තේරුණා නම් දැන් මේ වෙලාවේ හරි කියලා ආයෙ ඉතින් ආයෙ මොකක්ක බලන්න එපා. පුළුවන් තරම් මේ වෙලාවේ කලදුටු කල බලහිකම් කියලා තමයි නරක පස්තාව පිටුල කියන්නේ. ඒ වගේ යෝගාවචරයත් අහුවෙච්ච වෙලාව දක්කන يعني අනුග්‍රහ කරනවා කියලා. මේක ඒක පොඩ්ඩක් ඉන්න මම ගිහිල්ලා එන්නම් කිව්වොත් ඉතින් ආයෙ හම්බෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දිගට ඒක කරගෙන යන නිසා කීප වතාවක් වරද්දලා කීප වතාවක් මඩ කාලා අන්තිමට තමයි තේරුම් කරගන්නේ ධර්මය නැගිටින්න හදනවනම් ධර්මයෙන් අපේ දිහාට අනුග්‍රහයක් ආවන ආයෙ තත්ත්ව තාන්න යන්න එපා ඒක. දීපංකර පාද මූලේ සුමේද තාපතේ වැටුණා වගේ උඹ වැටිලා කියපන් අනේ මගේ කර පිටින් හරියන්න. උඹ පාවා දීපන් උඹ ධර්ම කරත් khayat පාවා දීපන් ජීවිතෙත් පාවා දීපන් රුචි අරුචිත් පාවා දීලා ධර්මයට යන්න ඉපදෙන්න. එතකොට තමයි තමයි ධර්මමය ධර්මයෙන් හැදිච්ච බුද්ධිලේ බවට පත් වෙනවා. එතකොට ඇත්තටම යෝග වෙචි මේ යෝගේ දැනගෙන ඒකට බාධා නොකර ඉන්න එකයි අපේ දක්ෂකම. යෝගේ ඇති කරන්න අපට බෑ. ඒක තනි කරම අහඹයක්. ආපු වෙලාවේදී යන්න දෙන එකයි කරන්න තියෙන්නේ. අදිෂ්ඨාන කරන්න පුළුවන් ওই විදිහට තුන් හතර සැරයක් කෙරුවට පස්සේ ඉතින් දන්නවා. දැන් නම් අදිෂ්ඨාන කරන්න කරන්න ගන්න පුළුවන්. ඉතින් ඉතින් ස්වභාවයෙන් මේ සිද්ධිය දුතුන් සැරයක් දැකලා තියෙනවා. ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා. නිසා මේ දැන් අපි කරන එකෙත් අර්ධ අඩුපාඩු වගේක් තියෙනවා. අපි ඒකටත් අවදි වෙන්න ඕනේ. දැන් ඉතින් හිටියට වැඩිය හොඳයි අපි. නමුත් මේක නෙමෙයි තව යන්න තියෙනවා. ඒ කියන්නේ මේක යට තාම සුද්ධ කළ යුතු, පිරිසුදු කළ යුතු දේවල් තියෙනවා. ඒව අහන්න අපිට හොඳ පැත්තට පේනවා අපේ වංචනික කල්පනාවන් නිසා. වංචනික ධර්ම වලට හොඳටම කිට්ටු කරන වචන තමයි ප්‍රපංච කියන්නේ. ප්‍රපංච කියන්නේ තණ්හා මාන දිට්ඨිය වලින් අපි මේ නටවන නැටවිල්ල, නලවන නැලවිල්ල. ඒකට ඕනේ නම් ඕනේ දෙයක් කබරගෝයා වුණත් තලගෝයා කියලා පෙන්නනවා කන්න ඕන කියලා. තඹුළු ගිහිල්ලා තලගොයිත් මරාගෙන එනවා. ඒ වගේ අපි මේ කරන පින්කමක් කරන්න ගියත් ඒක ඇතුලේ තියෙනවා අපේ මම ආයනේ වැඩි වෙන ගතිය තියෙනවා. තණ්හාව වැඩි වෙන ගතිය තියෙනවා. දෘෂ්ටි වැඩි වෙන ගතිය තියෙනවා. ඒක හොඳට පේන්නේ මේ විපස්සනා කරනකොට තමයි පේන්නේ මේ ලෝකේ ආගම ධර්ම කරන්න ගියාම මොන තරම් පන්ති ભેද බෙදාගෙන උඹ වරතෝ ඵලයන් කියන රණ්ඩු කරගෙන මොකද්ද මේ කරන දේ? වංචනික ධර්ම වැඩ කරන. නමුත් ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ අපි මේ අට වෙනුවෙන් කැක්කුමටම වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ ඍජු කෙලින්ම ඍජු භාවය. වංචකේ කියලා කියන්නේ මූ ගවයේගේ මූත්‍රාවංකය කියලා කියන්නේ. කරත් අදින ගුණ මූත්‍රා කරගන්නේ කරත් අදින්නේ. එතකොට මේ මූත්‍රාපාර වැටෙන්නේ මෙහෙම මෙහෙම. ඒකලා දිනන. ඒ නිකන් ගෝමූත්‍රාවංකය කියලා කියනවා. චන්ද්‍රවංකය කියලා කියන්නේ පස්ස පස්වෙනි දවසට හඳ පායනකොට පළවෙනි දවසේ මොකුත් පේන්නේ දෙක තුන පේන්නේ හතර තමයි යාන්තුනේ පස්වෙනි දවසේ නියපොතු හඳ කියලා කියන්නේ. ඒකට කියන්නේ චන්ද්‍රවංකය කියලා. වංකය කියලා කියන්නේ මේ කෙලින් නෑ කියන එක. අරක තමයි ඍජු තමයි ඒකට ඒක නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ ඍජු මාර්ගය. ඉන් අපිට තියෙන සෑම මාර්ගයක්ම කුටිල වංක කියන වචන වලින් තමයි සඳහන් කරලා තියෙන්නේ. වංකව තියෙන පදයෙන් තමයි වංචනික මම කියන්නේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් නෑ. වැඩ කරනවා. හැබැයි ඒක මේ රටේ මානසික විද්‍යාව හැටියට ওই මානසික රෝග සියල්ලම ওই වංචනික ධර්ම නිසා සිදුවෙන්නේ. එයා දන්නේ නැහැ. එයා හිතන්නේ ඇත්ත හරි කියලා. නමුත් අනුන්ට බාධා වෙනවා, Tamanට බාධා වෙන වංචනික ධර්මයක් වැඩ කරනවා. ඉතින් ඒක සනീപ කරාට ওই කවුන්සලින් අනම්මනම් කොච්චර කෙරුවක්වත් ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය වෙනස් වෙන තාක්කල් මරණකම මේ රෝගේ ආපහු එනවා. නැති කරන්න පුළුවන් తాවකාලිකව. මේකෙදී ඒක නෙමෙයි කරන්නේ. ඉතින් මුල මුලින් ඉඳන් පෙන්නනවා මේ මම ආයනේ තියෙන තාක්කල් වංචනිකයි. තණ්හාව තියෙන කාල දෘෂ්ටි තියෙන තාක්කල් වංචනිකයි. නිසා තණ්හා මාන දිට්ඨිය හැම වෙලාවෙම අපි දන්නේ නැතුනට මේක අන්ධ කරනවා. කලවම් කරනවා. අන්න ඒකට අවදි භාවයක් ඇති කරගන්න නම් මේ සීලෙන් සමාධියෙන් කරන්න බෑ. විපස්සනාවෙන්ම කෙරෙන්න ඕන. ඒකට තියෙන ලේසිම වචන තමයි choiceless awareness. හොඳ ධර්මයි නරක ධර්මයි සේරම මැදහත් හිතින් බලන් ඉගෙන ගන්න. ඒක ලේසි නෑ. චතුරංග සමානාගත වීර්යය වීර්ය ඒ වෙලාවට අනවශ්‍ය වෙලාව නම් ඒක ඒකුත් ඒක බොහෝ අනවශ්‍ය වෙලාව කියලා කියන්නේ ධම්ම විචයෙන් සතියෙන් පෙළ ගැහිලා නැහැ. උන ඔනට වැඩි වීර්ය විතරක් යොදන්න පටන් අරගත්තොත් මොකද වෙන්නේ? හිත තර තිබුණට වැඩි අවිසෙන්න ගන්නවා. ඒ නිසා වීර්ය ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා ඉන්ද්‍රියන් අතර සමබරතාවය දන්නේ නැත්නම් ඒකට හොඳ මේ අර මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදයි කියන කතාව තමයි කියන්නේ. එයා දන්නේ නැහැ ආයුධ තිබුණාට කොයි වෙලාවක කෝක පාවිච්චි කරනවද කියලා. ඒ නිසා වීර්ය කියන එකෙත් වැඩි වීර්ය කියලා එකක් තියෙනවා අඩු වීර්ය කියලා එකක් තියෙනවා. සමාධියෙත් තියෙනවා අධික වීර්ය අඩු වීර්ය. ප්‍රඥාවෙත් තියෙනවා ශ්‍රද්ධාවෙත් තියෙනවා. නැති එකම දේ තමයි සතිය. සතියේ නෑ එහෙම අඩු වැඩි ගතියක්. ඒ නිසා මේ ඇඟිලි පහම එම දික් කෙරුවොත් ඒකෙදි පෙන්වන්නේ මේක ප්‍රඥාව නම් ඒක මේ පැත්තට යොමුලා දෙනවා ශ්‍රද්ධාව මේ පැත්තට යොමුලා. මේක වීරිය නම් මේක සමාධිය නම් මේක මේ පැත්තට රවුම කරගෙන මේක මේ පැත්තට. සතිය කෙලින්ම උඩට යන්නේ බලවත්ම ප්‍රකටම වැඩ ඉන්නේ කෙනා. නිසා මුලදී මෙහෙම තමයි අපේ පංචේන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. මෙයා මේ පැත්තට අදිනකොට මෙයා මේ පැත්තට අදිනවා. මෙයා මේ පැත්තට අදිනකොට මෙයා මේ පැත්තට. මට බෑ. ඉන්දිය ධර්ම සංගුණයි කියලා කියන්නේ මෙයා මෙහෙම වෙනවා. ඔක්කොම එකම පැත්තට යනවා. ඉතින් ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා කියන්නේ යම් වෙලාවක භාවනා හොඳට කර්මන්නේ වෙලා උබ්බේක ප්‍රීතිය ඇවිල්ලා හොඳට භාවනා ගෙනියනවායි කියලා කියන්නේ මේ ශ්‍රද්ධා විරිය සමාධි ප්‍රඥා පස් පැත්තකට දුවන්නේ ඒක පැත්තකට යනවා. ඒක එතකොට පුද්ගලයා නෑ. එතකොට මමෙක් නෑ. අත්දැකීමක් විතරයි ඉතුරු වෙන්නේ. එතකොට කියනවා thought without a thinker. thinker. හිතවිලි ආවට බය වෙන්න දෙයක් නෑ. හිතවිලි ධර්මයෙන්ම එන දේවල්. ඉතින් මෙහෙම තියෙන තාක්කල් ඉතින් වීර්ය ප්‍රඥා මේ පැත්තට ආදිනකොට සද්ධා මේ පැත්තට ආදිනවා. වීර්ය මේ පැත්තට ආදිනකොට ප්‍රඥා මේ මේ මේ සමාධිය මේ පැත්තට ආදිනවා. සතිය මැද ඉඳගෙන බලائیں. මොකද සතිය නැති කෙනෙක් නම් ඉතින් මේ හතර දෙනා හතර පැත්තට අදින 84 දෙනෙක් ඉන්නේ කරත්තයක් වගේ කවදාකවත් පාට ගන්න බෑ. සතිය කිසිම තැනකදී පාලනය කරන්න නැතුව යන්න පුළුවන්. ඒ නිසා ඒක ඉස්සර වෙන තැන තමයි බොජ්ජංග. අතිතෝදි පාක්ෂ ධර්මත් ඉස්සල පටන් ගන්න හතර සතිපට්ඨාන. ඉතින් සතිය ගැන කවදාකවත් අඩු වැඩියක් නෑ. ඒක හැම වෙලාවෙම අත්‍යවශ්‍යයි. ඒසා සතිපන සම්බත්තිකං වදාමි කියලා සඳහන් කරනවා. සතිය සෑමතැනකදීම බලාපොරොත්තු විය යුතු බව Power of Mindfulness එකේ introduction එකේම පෙන්ලා දීලා තියෙනවා. සතිපන බික්කවේ සම්බත්තිකං වදාමි. හැම තැනදීම ගිහි ජීවිතේටයි පැවිදි ජීවිතේටයි. පරියන්කේටි සක්මනේදී එදිනෙදා වැඩ. බෞද්ධයාටයි අබෞද්ධ සෑම කෙනාටම මොන දේ සතිය. ඒ නිසා සරුවත්යන්සේ පරිපූර්ණ පාඩු කිව්වේ අප්‍රමාදේන බික්කවේ සම්පාදේත අප්‍රමාදේ කියන සතිය තියෙනවනම් එහෙනම් අනිත් ඔක්කොම පෙන්නයි මේවත්. එහාට මෙහාට අදින හරක් අස්සය හතර දිනක් බව තේරුම් අරගන්නේ සතියෙන් තමයි. ඉතහ රත රතියට සඳහන් කර තියෙනවා සාරති කියලා. රත සාරති. ඒ කියන්නේ අස්සය නන්දතු කරන රතාචාර්යවරයා වගේ කියලා කියලා කියනවා සතියේට. හානකොට අපිට නගුල මේ පැත්තට හරවන්න ඕන නම් මේ පැත්තේ හරකට ගහන්න. ගහපුවම එයා ඉක්මනට දුවපු ගමන් නගුල මෙහෙට හැරෙනවා. මේ පැත්තේ හරකට ගහපුවම මෙහාට දුවනවා. 2 wheeler එක රන් කරනකොටත් ටූ වීලර් එකේ මේ පැත්තේ බ්‍රේක් මිරිකුවොත් මෙහාට හැරෙනවා. මේ පැත්තේ බ්‍රේක් මිරිකුවොත් මෙහාට හැරෙනවා. අනිත් වගේ අපි දැනගෙන ඉන්න ඕනේ ඒක දුවන්නේ මෙහෙමයි මේ මේ පැත්ත මිරිකුවොත් මෙහෙම කෙරුවොත් මෙහෙම මෙහෙම දුවනවා කියලා දැනගන්න එක යන්ත්‍රයේ හෝස් පවර් එකට වැඩිය වෙනස් දෙයක් හසුරුවන එක. ඒක තමයි දක්ෂයා සතිය තමයි. සතියද්ද හසුරුවන්නේ එයා පෙන්නලා දෙනවා. දැන් යන්නේ වමට ඇදලා. දැන් යන්නේ දකුණට ඇදලා. ඉතින් අපි ඒකට සුදුසු විදියට ඒ පැත්තකට ගහලා හරි ගැසලා පාරමිතර ගන්න එක තමයි. අර ඉන්දිය සමන්ත ප්‍රතිපාදනය එනකොට අස්සියෝ ටිකක් කීකරු වෙලා. සතියත් වැඩ. එතකොට සතාචාරී වලටත් වැඩ නැහැ. රතේ යන කට්ටියට ලොකු අරසාවක් තියෙන වෙලාව. ඒක ඉන්නේ උඟාකල් භාවනා කරලා පස්සේ. يعني එනවා වරින් වර එනවා යනවා නමුත් එකඟ වෙලා තාම එනකොට හොඳට තේරෙනවා නිකන් ස්මූත් රන් එකක්. ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක සිලෙක්ට් කරගෙන නිකන් හොඳට කාගෙන යනවා. ඒක නිකන් උපමාවට කියන්නේ සත්‍විච්ච පිහකින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන බයින. කොළපතකට දැමූ ගිනිගත් යවටක්සේ කියලා ලොකු සංසි ලියලා තියෙනවා. මේ ගොඩාක් අතු කාලා තු කාලා කොළ එකතු වෙච්ච වෙලාවක මොකට මේ හොඳ යකඩ ගුලියක් ගන්න වෙනකන් ඩාලි වල උඩට දැම්මොත් ආයි කිසිම තැනක නතරයක් නැහැනේ. පිච්චාගෙන බහිනවා කියන්නේ. ඒ තරම් රත් යකඩේ රත් වෙලා තියෙනවා. ඒ වගේ ඉන්දියා ධර්ම සමාන වුණාට පස්සේ කෙලෙස් කොච්චර කන්දක් තිබ්බද? කපාගෙන බයි. හැබැයි ඒවා එකලස් වෙලා නැත්නම් ඒ තරම් ඒ කෙලස් කැපීමේ ශක්තිය නැහැ. එතකොට අපි ඉතින් පශ්චාත්තාප වෙනවා කනගාටු වෙනවා මම කාලකන්ණී කියනවා මට භාවනා කරන්න බෑ කියනවා. නමුත් අර වෙලා තියෙන එකලස නැතිකම. එකලස ආපු ගමන් ඒ ඔක්කොටම පුදුම ගැම්මක් ඇවිල්ලා මේ ජීවිතේ නිවන් දකින්න ඕන බුදු වෙන්න ඕන කියන හැඟීමත් එන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකෙටම කියලා දෙන්න ඕන කියන හැඟීමත් එනවා. ඒ මොකක් නිසා නෙවෙයි ගොනුවමයි අවශ්‍ය වෙලා. දැන් කීයද වෙලාව? හරි එහෙනම් ඉතින් දැන් හොඳටම හොඳයි. වෙලාව ඉවරයි. පරතෝ පරතෝ අනුන්ගේ වාග් අල්ලපු ගෙදර වගේ ඉන්න එකයි තියෙන්නේ. මට නෙමෙයි වගේ කියලා කියන්නේ. මම ඔය මට නෙමෙයි වගේ ඉන්න එක. අනුන්ගේ කියලා දානවා කියන එක නෙමෙයි. වෙනවා හොඳටම තේරෙනවා. නමුත් මගේ නෙමෙයි වගේ ඉන්නවා. ඒක ලේසි නෑ නෑ කැවුත්ත නැතිකම වගේ තියෙන්නේ. කැක්කමක් නැතිකම වගේ මිනිස්සු බයිනේ එතකොට තමයි. වෙනව හොඳටම දන්නව නමුත් නෑ දෙයක් නෑ කර්මණිනවා. පරතෝ පර කියලා කියන්නේ අනුන් කියන එක. පරතෝ ඒකට කියන්නේ getting a distance කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ you get a distance from your pain. ඒක අනුන්ගේ pain එකක් වගේ බලමු. හැමදේම එහෙම කරන්න පුළුවන්. කෙරුවට පස්සේ මේ ඒ වගේ තියෙන අර උච්චන්න ගතිය නැතුව යනවා. දවන තවන ගතිය නැතුව යනවා. සිද්ධිය තියෙනවා. ඉතින් ඒකට ඔය නිකන් ඇස් පේන්නේ නැති මිනිහෙක් බලන් ඉන්නවා වගේ. කන් ඇහෙන්නේ නැති මිනිහෙක් ඔය අහගෙන ඉන්නවා වගේ. ඕකද එච්චරයි බේරෙන්න තියෙන එකම ක්‍රමය ඔච්චරයි. වෙන මොනව කරන්නේ? ඒකට වෙන්නේ selfless නම බණින්නේ පොන්නේ අයිය. බණින්නේ නෝන්ජලයි අයිය. මිනිස්සු බණින්නේ නෝන්ජලයි අයිය. ඈ? නෝන්ජලයි. බුබ්බඩයා ඔතෑනියා වෝන්ජලයා ඔය බල ගලක් තියෙන වචන තියෙනවා ඈ හරියාත්මාන්තකාමී තමන්ගේ වැඩේ. ඔය ඉතින් මේක කොනවා කිව්ව වැඩක් නැහැ. බීටිඑලියට වේනා ගායනවා වගේ කියලා. ඉතින් ඔච්චර තමයි කියන්නේ. ඉතින් ඔය කරපණින් එකයි තියෙන්නේ. මොනව කරන්නද? මොකද අපි සතර බලදාරිද? මොකෝ අපි මෙවුන් කර දෙන්න සිද්ධ නැහැ. අපිට පුළුවන් හැකියාවක් තියෙනවා. මට්ටම් පෙන්නට පස්සේ ඈ හෑන්ඩ් එක දෙන්න තියා හෑන්ඩ් එක තියන්නේ අපහු ගත්තත් බෑ නුන් අහන්න වෙනවා හෑන්ඩ් එක දෙන්න නෙවෙයි අත පිටිපස්සට ගත්තත් බයිනවා ඒක ඒ ලෝකේ ඒ තරම්ම පැවැත්මට කැමැත්ත. සංසාරේට කැමැත්ත තියෙන කවුරු හරි එකෙන් ගැලවෙන්න හදනකොට පේන්නේ මේ වගකීම් ඉෂ්ට කරන්නේ යුතුයකමක් නැහැ, කොන්දපණ නැහැ. ඈ? ඔය non social callous ඔය මන් දන්නේ අර මේ චිත්‍රපටියක හොඳ ලස්සන වචන සෙට් එකම ලියලා තිබුණා මට ගේන්නේ නැහැ මේ වෙලාව හැටියට බැනගෙන බැනගෙන බැනගෙන යනවා. ඉතින් ඌ ගිහිල්ලා අම්මට කියනවා මට නෝන්ජලයි කිව්වා. මට බුප්පඩේයි කිව්වා. කියලා අම්මට ගිහිල්ලා කියනවා උන්ට ලස්සන කියලා ජෝබේ වික්‍රම ඉන්නේ මොකක් වගේ කෙනෙක්. ඒ වගේ තමයි එහෙම කියලා බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියන මම මට නෝන්ජලයි කියලා කිව්වා. ඒ වගේ. ඉතින් බුදුහාමුදුර මොකක් කියන්නේ? බුදුහාමුදුර බේරෙනවා ඔහොම කළා තමයි. ඒකදී පුත්‍රජානන්තට බයිනවා මේ අරස රසෝ අපගබ්බෝ වචන හයක් හතකින් බයින. බ්‍රාහ්මණිකයිල හොඳටම බයින බුදුහාමුදුරන්. මේ ලෝකේ පැවැත්ම ගැන සලකනකොට ඔබ වහන්සේ මේ ගබ්සා කිරීමක් වගේ දේවල් ගැන කතා කරන මිනිහෙක් නේ අපගබ්බෝ. ලෝකේ රසය ගැන බලාගෙනට ඔබ වහන්සේ රසය විඳින්න එපයි කියලා කතා කරන જાතිය. ඔබ අනිත් මිනිස්සු මේ රසකාමීනට ඔබ වහන්සේ අපිස් ජීවිත ගැන කතා කරනවා. මිනිස්සු ක්‍රියාත්මක වෙලා ප්‍රගති ගැන කතා කරනකොට ඔබ වහන්සේ අක්‍රීයවාදියක් කතා කරනවා. දිගට දිගට දිගට දිගට බයින්. ඊට පස්සේ කරේව නාගෙන ඉඳලා කියනවා මම මුණ ඇත්තට බලන්න ගියාම කාරණාව ඇත්ත වගේ තමයි කියලා කියනවා. ඒ මොකද ආපුවාම බුදුජනන්ත කියනවා මේ කරන සෑම දෙයකින්ම සිදුවෙන අකුසල් නම් මොනවා නොකර ඉන්න එක හොඳයි. මට පේන්නේ මේ කරන සෑම දෙයකම අකුසල් කොටසක් තියෙනවා. ඒ සම නොකර ඉන්න පුළුවන්ද කියලා බලනවා. ඉපදින තාකල් උපදින්නේ මරණයක් නම් නෝපදින එකනේ කරන්න තියෙන්නේ. ඒ සම නෝපදින ගැන බණ කියනවා. රසය කියලා කියන්නේ කාමයක් නම් මත්වීමක් අන්ධකාරයක් නම් අරස රසයක් ගැන මම කතා කරනවා. කියලා හරී ලස්සනට ඒකට වචන සෙට් එකක් දීලා තිනවා. අද ওই ක්‍රියාකාරී සංඥා වංශ නමකට ගිහිල්ලා පෙන්වන්න පුළුවන්. උගල මොනවද මේ කරන්නේ කියලා. අපි පෙව්ව පෙන්වන්න යන්න බෑ මොකද ඕගොල්ලන්ගේ වැඩ කරගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි පොතේ තියෙන්නේ. විනය පටන් අරගන්නේ ඔතනින්. ඒ නිසා තමන්ගේ වැඩක් බලා ගන්නකොට අපි මේ දැනගෙන තියෙන්න ඕනේ කාටවත් ගහන්න නෙමෙයි. අපි මේ මේ ඉන්නේ මොකටවත් නෙමෙයි. මේ කෙලෙස් යුද්ධෙත් එක්ක බලන අපි අසරණයි. අපිට පුළුවන් එකම දේ අපේ ජාම බේරගෙන පැත්තකට වෙන එක මිසක් මේක අනිත් පැත්ත හරවන්නවත් ගඟ උහිලට ගාමන්නවත් මේ ලෝකේ සංවිධානය කරන්න ගියොත් ඉතින් එහෙනම් ඉතින් කවදාකවත් ඉවර වෙන වැඩක් නෙමෙයි. උත් ඉන්නකම් කරන්න ඕන. ගෙනාපු ටික ගෙනියන්න ඕන. නමුත් දැනගන්න සෑම සංවිධානයක්ම මාර පාක්ෂිකයි. සෑම සංවිධානයක්ම මාර පාක්ෂිකයි. ඒකයි බුදුජානනාථ මේ සංඝ කියන එක ඇර මොන්නම දෙයක්ක ගණන් ගත්තේ නැත්te ඒකයි සංඝ සමාජයත් බුදුහමරු ගණන් ගත්තේ නැහැ. ඒක ඔයගොල්ලෝ ඔයගොල්ලෝ බලාගන්න මයිත් එක මයිත් නඩු කියන්නේ ඉන්නවා. ඔයගොල්ලෝ මාව ගැන බලාගෙන ඉන්නවා ධර්ම ගැන බලාන කටයුතු කරන්න කියලා බුද්ධුම අතේ දුරින් තියලා තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒක නිසා විපස්සනා කරන කෙනා හොඳට තේරුම් අරගන්න ඕනේ අපි මේ යන ගමන යන්න නම් මූලික ඔය කියන මේ හිත සකස් කරගන්න ක්‍රමේ දන්නේ නැතුව හොදෝ දමණේ දාන ක්‍රමයට යන්න ගියොත් එන්නේ එන්න අහුවෙන. එන්නේ එන්න අහුවෙනවා. ඒ නිසා පොල් තෙල් ටිකක් ගහගෙනම වැඩේ පටන් ගන්න එකයි තියෙන්නේ. රබර් ග්ලව් එකක් දාගෙනම බන්නට කමන්නේ ඕන කෙනෙක් බන්නට කමන්නේ ගහන්නේ නැහැ නේ. yes කියලා ඔලුව පාත් කරන හිමීට කංජය වගේ වැත්තකට එන එකයි තියෙන්නේ. ඈ? ඈ? නෑ ඒ එහෙම එහෙම කෙරුවත් කමන්නේ ගහන එක ගහගත්තා වයි අපි අත උසලා මොනවක් කියන්න දන්නේ නැහැ. මේ අතකින් කම්බලට ගැවුවා නම් මේකටත් එකක් ගහන්නේ කියලා යන්නේ ඒකයි තියෙන්නේ. එවනේ බෝසතාණන් වහන්සේ පාරමිතා පිරුවේ මෙහෙමමයි. ඒ කරන වෙලාවේදී අර මේ ඔය පෙරදිනදි මම හිතන එක සිද්ධ වුණේ. එකපාරක් අන්නම් පෙරලා මේ රුපියල් 500 කොල ඔක්කොම තහනම් කරා. ඉස්ලාම් දාසික රුපියල් 1000ක් පුළුවන්, දෙවෙනි දාසේ 500යි, අන් දාසේ 250යි. ඉතින් පළවෙනි දාසේ කම්පැනියට වැඩ කරන කට්ටියට ලොක්ක දුන්න හැම කෙනාම 10 10 කියලා මාරු කරන වරෙන් කියලා. ඉතින් කට්ටිය ඔක්කොම පොලිමර ගියා නිවාඩු දෙලා දීලා තියෙනවා. දෙවෙනි දාසේ ගියා 500යි කියලා. 500 යනකොට දෙවෙනි ලොක්කගේ වැඩ. තුන්වෙනි දවසේ ඉතලා උගේ රුපියල් 250 මාරු කරන දවස ආවේ. ඉතින් මනස දවස් දෙකක්ම කියලා මාරු කළා. අනිත් දවසේ 250යි මාරු කරන්නේ. අනික් හරිය අද්දට අහු වෙනවා. ඉතින් මිනිහා පොලිමේ ඉන්න ගමන් එන්නග කියන්නේ එන දෙනක. ඒ මිනිස්සෙක් ගිහිල්ලා පොලිම කඩාගෙන පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් කට්ටිය කෑ ගහලා. පොලිස් කාර්යයක් ඇවිල්ලා ඉවරලා අරුට ගහලා දෙනවා කම්බුලට. ශාලා මේක කම්බුලට ගහලා මේ කම්බුලටත් ගහන්න ගිහලා සල්ලි ටික ඉරලා දාලා ගියාලු යන්නේ. මේ තමන් හම්බ කරපු සල්ලියට මේ කරන තෙල්ලන් දිහා බලනකොට මට ඒක කම්මුලකට ගහලා මදි. ඊක මේ මාරු කරන්න ගිහිල්ලා වෙලා තියෙන කෙලිය. මොකද දවස් දෙකක්ම ලොක්කගේ වැඩවලට ගිහිල්ලා අන්තිමට තමන්ගේ කාණ්ඩ ඇවිල්ලා ඇත්තට මනසයි තියෙන පොලිම කඩන ගිහිල්ලා තියෙනවා. පත්‍රය දාලා තිබුණා. ඒ වගේ තමයි අපිට මේ මෙච්චර ආදායෙන් හම්බ කරගත්ත මනුස්ස ආත්ම භාවය. මෙච්චර ආත්මයෙන් හම්බ වෙච්ච මේ බුද්ධෝත්පාද කාලේ මේ ක්ෂණ සම්පත්තිය. ඔක්කොම තියෙද්දි මේ වගේ කරදර කරනවා නම් උඹ ගහනවා ඇති වටිනවා. මේ කම්බලටත් එකක් ගහපහ හැබැයි මට මගේ වැඩේ කරගන්න ඕනේ. ඕන කෙනෙක් ඕනේ සංවිධානයක් කරගත්තා වයි කියලා යන්න නම් ඉතින් ගැළවිජ්ජාව තියෙනවා. ඊට මම දන්නේ මම නම් හරි දක්ෂයි. ඒක නම් මට කියයි. මම දන්නේ ඔයගොල්ලෝ දක්ෂද නැද්ද කියලා මට පේන්නේ තාම මේ පාඩම ඉගෙන ගන්න ලෑස්ති නැහැ කියලා. ඒ වුණා දැන් මේ ටයිම් අප්. එදිනදා කටයුතු කිරීමේදී සත්‍ය පිහිටීම මෙනෙහි කිරීමේ කල යුතුද නැත්නම් ස්පර්ශ වෙන තැන මෙනෙහි කල යුතුද මේකට ඇත්තටම මෙනෙහි කිරීමෙන් කල යුතුද කියන තරමට නම් ගන්න අමාරුයි නමුත් ස්පර්ශ කරන තැන මෙනෙහි කල යුතුයි කියන තරමටම ඩීටේල් යන්නත් බෑ එදිනදා වැඩ කරන වෙලාවේදී ඒ නිසා පුළුවන් නම් මෙනෙහි කිරීම ගන්න පුළුවන් නම් ඉක්මන් වැඩේ. අපි පුද්ගලිකව තමයි මොනවාරි කරන වැඩක් මේ යෙදලා ඉන්න වෙලාවක තමයි හිතුනොත් කායිමත් බාධාවක් නැහැ. මම මේක සතියට යට කරන්න ඕන කියලා පුළුවන් නම් මේක හරි ඇඩ්වාන්ස් ස්ටේජ් එකක් තමයි 2 3 steps පැනලා යන්න පුළුවන්. ඒ කරන වැඩේ මෙනෙහි කර කර මෙනෙහි කර කර කරන්න පුළුවන්. ඒ අල්ලන තැන ඒ ටච් එකම ගන්නවා ස්පර්ශය අල්ලනවායි කියන එක ගොක් ඇඩ්වාන්ස් හරි අමාරුයි ඒක. එදිනෙදා වැඩවලදී අල්ලන්න අමාරුයි. හැබැයි අර මෙනෙහි කළ මෙනෙහි කළ පුරුදු කෙරුවොත් නම් පහු වෙනකොට වැඩක් කරනකොට මේ දොරක් අයින්නකොට තමන් ගිලේ සොයිබේ අල්ලන හැටි කරකවන හැටි එතකොට ඒකල දොර අරින හැටි ඇඳුමක් අඳින හැටි කෑම අනනවා ඒ අරගෙන කටට ගන්නකොට දැනෙන ස්පර්ශ දිවට දැනෙන ලුණු මිරිස් රස වගේ ඒක උගා ඩීටේල් ඒ කියන්නේ උගා දක්ෂම කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. නමුත් අනනෝ අනනෝ අනනෝ අනනෝ ගන්නවා ගන්නවා ගන්නවා කියන එක නිකන් පොඩි ළමයෙකුට කවි උගන්වනවා වගේ කරන්න පුළුවන්. ඒක පේන්නේ ළමා වගේ. නමුත් ඒක ටිකක් මේ එදින්දා වැඩ කිරීමේදී මේ මෙනෙහි කිරීම හැකිතාක් දුරට ලං කරගන්න තරමට මේ වැඩේ ඍජුයි. ඉක්මනට යන්න පුළුවන්. ස්පර්ශ මට්ටමට යන්න නම් ඉතින් ගොඩක් වරද්දලා ගොඩක් උත්සාහ කළම තමයි තියුණු කරගන්න වෙන්නේ. ඉතින් අර මේ මම එදත් කිව්වේ එකයි අර පොල්ලතු බාන මිනිස්සු පොල්ලතු බානකොට ගණන් කර කර ගණන් කර තමයි බාන්නේ. මිනිහ කරත්තුර නැගල අරන් දෙනවා. ලාභයි එකයි දෙකයි තුනයි කියලා පල්ලෙහින මනස හැරෙන්න කොට ගහගන්න. කවුරු හරි මොනවට කතා කරොත් එහෙම 1 1 1 1 1 1 දෙකයි දෙකයි දෙකයි දෙකයි තුනයි කියලා අර කිනාට මම පෙන්නනවා නිකන් මං අහනවා වගේ කියලා පෙන්නද එතකොට මම මේ වැඩක් කරනවා කියන එකත් පේනවා. කියෝ කියෝ කියෝ කියෝ ඉන්නේ. ඉතින් එතකොට අර වෙන කෙනෙකුට ඇවිල්ලා මිනිහට කතා කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මනුස්සයා මේ වැඩක් නේ. 1 1 1 1 1 ඔ මොනවද කිව්වේ 2 2 2 2 2 3 3 3 3 කියලා කියනකොට අර මනස තියෙනවා බිස්නස් එකක් කරන දැන මොනවද මේ කරන්නේ කියලා. ඒ වගේ තමයි තමයි සතිය පිහිටවන්න ඕනේ නම් ඒ වැඩේ කියෝ කියව කියව කරනකොට හිතවිලි වලට සද්ද වලට ඇවිල්ලා ආවම එනවා පොඩ්ඩක් ඉන්න මම මේ වැඩක් කියන එකත් ඒකෙම කියවෙනවා. ඒ නිසා මේ මෙනේ කිරීම ළමා වැඩක් වුණාට සෑහෙන දුරට අපි මේ පුංචි ළමයි අපි යන්තම් පටන් ගන්න තියෙන අද අපි මේ නොදරුවෝ කියන හැඟීමෙන් කරනවා නම් හරි ලේසි පටන් අරගන්න. හැබැයි ඒකෙදිත් අර මූලික ලක්ෂණ තමයි පොදු වැඩවලදී කලබල වැඩවලදී නෙමෙයි. Taman තනි කර නැවතිල්ලේ කරන වැඩවලදී තමයි හුඟක් ලේසි ඔය සතිය පිටුම වැඩ කරගෙන යන්නේ. ඒක සම්නන්දර මෙනෙහි කිරීමට එන එක මොනවාද? ඒක අර මෙහි කරද්දී අර මොකද ආත්ම සංඥාව පවතින හැමතිස්සෙම නිකන් ගින්නොත් නෙම ඒ හින්දා කට ඇතුලේ කෙල එකතු වෙනවා නම් එකතු කරනවා එකතු කරනවා එකතු කරනවා කියලා අරගෙන ඉන්නවා ගින්නවා කියලා ගැටි ගන්නකොට අර අර සංඥාව දිගට පවත්වන්න නැතුව මේ මේකකින් දිගට කරන්න පුළුවන්. ඔය කියන්නේ මේ අපි මිනේ කිරීමටයි තන දෙන්නේ කෙලගිල්ලට නෙමෙයි ඒකට. ඒක තමයි සාමාන්‍ය ඔය කරන්නේ ඒකයි දැන් පන්තික වුණත් ඒ අයන්න කියලා ලියනකොට එළම හයියෙන් ඒක කියවනවා. කියවන කියවනට මේ අකුරු හැඩේ අනම්මනම් පස්සේ හිතට වදින්නේ. මේ අකුරට හිත තියෙනකොට සද්ද එනවා. ඉතින් පහු වෙනට පවන්ට එයා තියලා ලියලා ආයෙත් ඒක කියවනකොට ඔහම හතර පහ පොලකින් තමයි මේ රූපයයි, ඒ වැඩෙයි, ඒ සද්දෙයි ඔක්කොම එකතු වෙලා එනකොට වෙනස්. ඒ වගේ තමයි අර කෙලගිලිනකොට ඉස්සල්ලාම අපි කෙලගිලිනවා කියලා කරන්නේ. නමුත් මෙනේ කරන්න පටන් අරගත්තාම කෙලගිලින වැඩේ වෙනස් වෙනවා මෙනෙහි කිරීමට හිත යනවා. අනේ විදිහට මේ අපේ ඇටෙන්ෂන් එක නැත්නම් තණ්හාවේ මානෙන් දෘෂ්ටි කරන යන ට්‍රෙන්ඩ් එක කඩනවා. කඩලා අතුරු එකක් දානවා නැදට. දමමින් දමමින් අපි මේ හික්මීමක් ඇති කරගන්න එකයි කරන්නේ. වැඩෙත් හිමීට කරන්න වෙන්නේ. මිනේ කිරීම තමයි ඔය ඇත්තටම හුඟක් වෙලාවට ඔය පරණ ක්‍රමමයි තාම පාවිච්චි කරන්නේ. නිවැරදි කරන්න ඕන නම් ඒක ගණන් කර කර ගණන් කර කර තමයි කරන්නේ. එහෙම නැත්නම් ෂුවර් කරන්න බෑ. සල්ලි ගණන් කරනකොට හරි මොනවා හරි කරනකොට ඒ පැරණි උපක්‍රම කරන්නේ දැන් මන්තර මතුනකොට වැලිකට 108 පිළිසිර තියාගන්නවා ගල්කට 180 108ක් ඇනලා එකක් වෙනවට පස්සේ ඒ ගල අරගෙන අනිත් එකේ දානවා. ඔහොම ඔහොම කියලා බොහොම සරල ක්‍රම වලින් ගියාම වරදින්නේ නැහැ. ඈ ඒකට ඒකට එකමයි යන්න තියෙනවා අපිට දෙක තුනක් කරලා එකක් දානවා කිව්වොත් එහෙම හරි අවුලක් වෙනවා නවගුණ වැලිමුත් කරන්නේ එච්චරම තමයි එක එකක් එක එකක් මාරු කරන මාරු කරන ඉන්නකොට නිකන් ජීවිතයයි රිද්මයයි වැඩෙයි ඔක්කොම යන්න පටන් අර ගන්නවා. ඒක තමයි හරිම ඩීටේල් යන එකක් මේ කියන්නේ පොඩි වෙනකන් නෙමෙයි අර ටිකක් අර කිව්වට අර හරි සියුම් විදිහට අනිතනට වැඩටම මෙහි කිරීමක් තියෙනවා. ඒ තමයි ద్వාර ආරම්මන තදුපපන්න කියන අපි අර ඉංග්‍රීසි ටෝක් එකේදී කතා කරපු විදිහට ඕන සිද්ධියකට පැතිකඩ තුනක් තියෙනවා. මිනේ කිරීම ඉස්සල්ලාම දාන්නේ ආරම්භණයට. ඊගාට ద్వාරයට. ඊට පස්සේම තදුපපන්නේට. ඒ විදිහට මෙනෙහි කරන ඕනම සිද්ධියකදී මෙනෙහි කරන මට්ටම් තුනක් තියෙනවා. තදුපපන්නේට ආවට පස්සේ දැක්කත්, ඇහුවත්, රස වින්දත්, පහස ලැබුවත් ඔක්කොම එක මල්ලට වැටලා ඉවරයි. එන දොරවල් හයක් තියෙනවා. එක එක මට්ටම් වලදී මෙනෙහි කරනවා. ඒ යෝගාවචරයාගේ දියුණු තාණුව තමයි. ඒ නිසා මේ මෙනෙහි කිරීම කියන්නේ නිකන් මේ බබාලන නලවන්න කියන නැලවිලි කවියක් නෙමෙයි ටෙක්නිකල් වැඩක්. කොතනින් හරි පටන් ගත්තොත් එන්න එන්න එන්න එන්න ඇඩ්වාන්ස් කරන ඇඩ්වාන්ස් කරන යන්න පුළුවන්. ඒ නිසා මෙනී කරන ආකාරයේ භාවනා කරනකොට කියන්නේ මේ ගෲප් එක හරියම දුර්වලයි. මේ කවුරක්වත් තාම මේක දන්නේ නැහැ කියන හැටි. ඒ නිසා උන්ක දෙනකොට මේ කොමියුනිකේෂන් අප්සෙට් එක තියෙනවා. කිසිම කෙනෙක් මම මෙනෙහි කරුවේ මෙහෙමයි කියන එක කියන්න තාම මේ ඉන්ටර්විව් වලද සූදානම් වෙලා නැහැ. ඒ තාක්කල් අපි මේ එකනේ ග්‍රීක කතා කරනවා අනිත් එකනේ ප්‍රංශ කතා කරනවා. කොමියුනිකේෂන් එක එන්නේ නැහැ. හැම වෙලාවෙම මතක තියාගෙන මම අරමුණ පිම්බීම මම පිම්බීම කියලා මෙනෙහි කරා මට මෙහෙම වැටුණා. නැත්නම් ආශාසය මතුණා මම ආශාසය කියලා මෙනෙහි කරා එතකොට මට මෙහෙම වැටුණා කියලා කියනවනම් මොකද හරියට ඉරැන්දා වගේ හරිය ළමා තමයි. වැඩේ ළමා හැබැයි හරියම ස්ට්‍රේට් ෆෝවර්ඩ් නිකන් රේඩියෝ සර්කිට් එකක් හරියට ඇඳලා පෙන්වනවා වගේ ලස්සනට පෙන්වන්න පුළුවන්. නැත්නම් අර කම්පියුටර් චිප් එකක් වගේ මොන විදියෙන්වත් අල්ලන්න බෑ. ඔය දැන් කියන කමේට වැඩිය හුඟක් පුරුදු කරන්න වෙනවා මූලික මට්ටමේ විස්තර කරන්නේ. පේනවා එතකොට ආය භාවනා මුලට ඇද්දා වගේ කියලා. නමුත් උඟාක් දුර යන්න පුළුවන්. ඒ නිසා මෙනෙහි කිරීම ළමා කියලා හිතන්න එපා, පුංචි කියලා හිතන්න එපා. ඒක කරන්න පටන් අරගත්තොත් භාවනා නොකලත් හික්මීමක් වැඩ පිළිවෙලට ඇතුළු කරලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක එක එක තමන්ට හුරු හුරතල් වචනයක් ගන්න පුළුවන්. අරගෙන කරනකොට ගුරුවරයෙක් උංගාවක් හදලා දෙන්න chances තියෙනවා. ඒ කියවෙන්නේ නැත්නම් තේරෙනවා මේකට තාම ඇප්‍රීෂিয়েෂන් එක ඇවිල්ලා නැහැ. ඉතින් ඔය ගියාට බහනවා කොතනද හිර වෙනවා. හිර වෙච්චාමයි මුලට ගෙනල්ලා ආය ඇදගෙන යන්න ඕනේ. මොකද ඒ ග්‍රැමර් එක පුරුදු කරගන්නේ නැහැ. ව්‍යාකරණේ පුරුදු කරගන්නේ නැහැ. ඉතල ඉතල කවි ලියලා තිනවා මේ මම මේ කරන පින් නිසා මට මතුමත් වෙයි මේ බයලජ්ජා සහිත දිබ්බ චක්කු ඥානය සහිත ඔන්නෝම කියලා ශ්ලෝකයක් ලියලා තියෙනවා. ප්‍රාර්ථනා පිටවල. ඒ කියන්නේ සංස්කෘත ඉගෙන ගන්න කාලේ මුල් කාලේ වගේ. නමුත් අවසාන වෙනකොට නම් ඒ වගේ තිබුණේ නැහැ. මේ හොඳ කතාවක් කියලා තියෙනවා. ඒ තේරෙනවා විපස්සනාවේ තියෙන රඟ. දැන් ඒ ස්වාමීන් වහන්සේගේ ස්මාරකේ ගහලා තියෙනවා ඒකේ. ඒකේ ලියලා තියෙනවා ත්‍රිවිධ ශාසනය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිත කාලය කැපකොට ඒ වෙනුවෙන්ම අවසාන හුස්ම හෙළුපු යෝගාවචරයේගේ අලු ටික මෙතන තියෙන බව මහ පොළොව දනීවා කියලා. يعني හිත පිටරි කාටවත් තේරෙන්නේ නැහැ උන්වහන්සේ ගත්ත වෙහෙස මහ පොළොවට තේරෙයි. මේ ඉන්න මේකමයි කෝලයකටවත් එකම කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ කවුද කියලා. සිවිද සාසනය වැඩිවීමට මුළු ජීවිතේ කැපකොට ඒ වෙනුවෙන් අවසන් හුස්ම හෙළූ යෝගාවචරයේ බස්මාශේෂ බස්මාවශේෂ මෙහි ඇති බව මහ පොළොව දනීවා කියලා ඒක තමයි ගහලා තියෙන්නේ ඒ ස්මාරකේ ලියලා ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඒ වගේ වැඩක් කරන්න ගියාම ගන්න වෙහෙස විඳින්න තියෙන දුක් මේ නොගැලපෙන තත්ත්වයට මුහුණ දෙන්නේ නෙවුවා මේ දරුවෙක් වදන්න ගිහිල්ලා අම්මා විඳින දුක් වෙනකොට වැඩිමයි. ඊට පස්සේ ඒක ඉතින් කා කෙනෙකුට බලාපොරොත්තු වෙන්න අමාරුයි මේ වැන්දට මේ දැනගෙන වදිනවා නෙවෙයි පුරුද්දට වදිනවා නමුත් මහ පොළොවට තේරෙයි කියලා. මේක හොඳට ඔප් වෙනවා සර්වචත්තනාංශයේ බුදු වෙන්න <clears throat> ඉස්සල්ලා ওই දේවතාවතාවගොල්ල ටෙලස්කෝප් දාගෙන මයික්‍රොස්කෝප් දාගෙන බලන්න හිටියේ. දැන් බුදු වෙයි දැන් බුදු වෙයි කියලා. මාර්යා එනකොට එකෙක් නැහැ. එකම කෙනෙක් නැහැ. අවිඥානික සවිඥානික කිසි කෙනෙක් නැහැ. උන්වහන්සේ මහ පොළොවට තමයි අත තිබ්බේ. මම මේකේ තමයි වෙරුම් පිරුවේ. වගේ මේකේ තියෙනවා මේ මහා මේරු පර්වතයට ඇට තියෙනවා මේකේ. හතර මහා මේ මුහුදට වැඩිය ලේ තියෙනවා මේකේ. වගේ කෙල සෙම්සොටු තියෙනවා. ඒ නිසා මේ ඝනකට මහා පොළොව හිට පිට නැති මහා පොළොව දනීවා කියලා භූමි ස්පර්ශ මුද්‍රාවේදී තමයි මහා පොළොව හෙල්ලෙන්න පටන් ගත්තේ. එතකොට තමයි හස්තිය බය වුනේ. ඒක තමයි මාර්යා දිව්වේ. ඔය හින ඔය ආග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකලා ඔය මේ බුද්ධ පූජා තියෙන කට්ටිය කවුරුත් හිටියේ නෑ. හිටියනම් දුවනවා. ඒ තරම් ඔය වැඩේට කිත් වෙනකොට කවුරුත් නැහැ. අපි මේ ලැහැත්ති කරන ඉන්න ඔය මේ මේ මේ ගෝල බාල પરම්පරාවල් ඉතින් ගියාම ග්‍රහ මණ්ඩල, උපාසක මණ්ඩල, උපාසිකා මණ්ඩල මොකක්වත් නැහැ ඉන්නවනම් බොරුව. වැඩි වෙන වෙලාවේ කවුරක්වත් නැහැ. එතකොට ඉතින් කියන්න තියෙන්නේ මහ පොළොව දණී වගේ තමයි. මොකද මහ පොළොවට අපි වඳිනවා පටවි බල සුන්දරී. අපි හැමදාම මේ ගාතාව කියනවා. බුදුවරු හතර දිනක් බුදු වෙන්න පදනම සලසපු මහ පොළොවට වඳිනවා. බුදුරු හතර දිනක් පහළ වෙනකන් දරාගෙන හිටියේ මේ මහ පොළොව. මේන කාටවත් එක තේරෙන්නේ නැහැ. මොකද හිට පිට නැති නිසා පොළොවට දරන්න පුළුවන්. ඒක විතරයි දන්නේ. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ මේ බෝධි પરම්පරාවක් තිබුණා කියලා ස්වාමීන් වහන්සේ ළඟ නුනේ ආයේ එන්න ඕන කමක් තිබුණේ නැහැ. ඒ කියන්නේ නාසමාපෝ හැඳි ගෑවිලාම යණ්ඩයි ඕනෙලා තිබුණා. නෑ නෑ කේමානන්ද ස්වාමීන් වහන්සේ හොඳට විපස්සනා කරා. උන්වහන්සේට පැහැදිලිව බෝධි මේ මේ මේ මොකද්ද බුදුබර ප්‍රාර්ථනා කරුවේ. ඒත් හොඳට විපස්සනා කරුවා මම දැක්කේ එච්චරයි. ඔය පස්සේ ලොකු දාන්තර පස්සේ හිටියේ කේමනන්ද ස්වාමීන් වහන්සේ බුදුබවමයි ප්‍රාර්ථනා කරේ. ඒ වුණාට කවදාකවත් සමතේටවත් ඒ වගේ දේවල් වලට කතා කරන්නේ. කෙලින්ම විපස්සනා විතරයි. බොහොම කලාතුරකින් තමයි එහෙම චරිත තියෙන්නේ. ඒවත් තියෙනලු. තේරෙන්නේ නැහුන්නේ. එන මාර පහක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා ක්ලේශ මාර, දේවපුත්ත මාර මොන මොනවද තියෙනවද ඔය ඈ මච්චු මාර, අபிසංකාර මාර. ඒ කියන්නේ ස්කන්ධ ඔයගේ පහකට විස්තර කරන පස්මරුන් කිය. ඒ දේවපුත්ත මාර කියන එක සඳහන් කරනවා වසවත්ති දිවි ලෝකේන වසවත්ති දිවි රාජාර කියනවා. මච්චු මාර කියලා කියන්නේ මරණය සිදු කරන එක නා ක්ලේශ මාර කියලා කියන්නේ ඔය කතා කරන එක. ස්කන්ධ මාර්ග කියලා කියන්නේ අපි ගෙනාවු දඩයක් මේ. ස්කන්ධ වශයෙන් මේ විඳවන්නේ ගෙනාවු දඩයක්. ඒකත් මායාවේ පාෂයේ මිස අපිට ඕන පාෂයක නෑ. ඒ වැඩ කරන්නේ එයාට ඕන ක්‍රමයට ආය වගේ පස්මරුන් පිළිබඳ කතා කරනවා අපේ ශාසනය. ඊට වෙනම ඇත්තටම ඔය MSc thesis එකක් ලියප එකක් තියෙනවා කරුණාදාසකද කොහොද ඔය මාර සංකල්ප විතර මාර පොතක් එක. විපස්සනා ඥාන කියලා කියන්නේ යන මඟ. කියන්නේ ලෞකික මාර්ගේ. සංකාර උපේක්ඛා ඥානෙට යනකොට හිතෙනවලු සංකාර උපේක්ඛා ඥානයේදී ඇති වෙන හිත රහතන් වහන්සේ කෙනෙකුගේ නික්ලේශී හිතක්. හැබැයි තාම සෝවන් වෙලාවක් නැහැ. රහත් හිත පෙන්න වගේ තමයි කියන්නේ සංකාර උපේක්ඛාවදී ඥානෙ. ඒ තරම්ම සුද්ධ කළා තමයි පළවෙනි ඥානෙ දෙන්නේ. ඉතින් ඒ කියන්නේ එතෙන් යනකොට බෝසතාණන් වහන්සේ නමක් විශේෂයෙන්ම නියත පාරමී ලැබූ සෑම බෝසතාණන් වහන්සේ නමක්ම හැම ජීවිතේදීම විපස්සනා ඥාන කෙලවරට යනකම් යනවා. මාර්ග ඥානෙ ලබන්නේ. ඊට පස්සේ තමයි සත්තුපකාරයට බහිණ අනුන්ට උදව් කරන්න බලලා කරන්නේ Tamanne යන්න පුළුවන් කෙලවරට ගිහිල්ලා. හැබැයි මල පණින්නේ නැහැ, ඉර පන්නන්නේ නැහැ. අන්ති ආසන්නයට යනකම්ම ඥාන දිනු කරනවා. බුදු වෙන ආත්ම විතරයි ඉස්ලාම මතාවට මාර්ග ඥානයකට නැත්නම් ඒ ගමන කෙලවර කරන්නේ ඒ පැත්තට තමයි. නැත්නම් ඒ මුළු රේන්ජ් එකම දාන්න. ලෞකික ඥාන. ඔව්. ඔව්. ඉන්න මේ හුඬුවෙන් ගන්නවනම් හුඬුවෙන් ගන්නවන්නේ නැහැ. බුසලෙන් මයින්නවනම් බුසලෙන් මන්න තැක ඉන්න හරියක් බෝසතාන් වහන්සේලා තමයි ලංකාවේ. මේ සැරේ වැඩ කරන්න කවුරුත් නැහැ. මම කියන්නේ ප්‍රමාදේ. තනි වචනේ ප්‍රමාදේ. මොන්නේ තාතියෙන් කියව ප්‍රමාදේ. මට කනගාටුයි කියන එක කියන්න වෙච්ච එක ගැන ප්‍රශ්නේ ආපු නිසා මම මේ කියන්නේ. මම ඔය ඇමරිකාවෙන් ඉඳද්දී ස්ටිවන් ස්මිත් ඇම්බෙලමට හොඳ පොත් දෙකක් දීලා එයා ඇති කරා මෙත්තා දාන ප්‍රොජෙක්ට් කියලා ඉවරලා බුරුමේදී ලෙඩ වෙන කට්ටියට ඇමරිකාවෙන් දොස්තරලා ගෙනල්ලා ස්පිරිතාලයක් දාලා ලෙඩු සනීප කරන්න ඉතල ඒ ගමේ කට්ටිය ඇමරිකාවට ගිහිල්ලා දොස්තර විභාගේ පාස් කරවලා ගෙනල්ලා දෙන්න. ඉතින් මම කිව්වා හොඳයි හොඳයි කියලා. ඊට පස්සේ ගෝයි හොඳයි හොඳයි කියන්නේ මේ වටින්නද මම කනේ වටිනවා හොඳයි. ඊට පස්සේ ගිහ ලංකාවෙත් එහෙම වැඩ කරන කට්ටිය ඉන්නවලු මේ මයිත්මංකෝ ඉන්නවා. මම කතා කරන්නේම නිකන් මේ කිසිම මාතෘකාවට yaadන විදිය නෙවෙයි අර විදිහට හෑන්ඩ් එකක් දෙන්න හරිද මං කෝ නෑ. ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ මේ බුසුමිත් ඉන්නව කට්ටිය ඇත්තට මේ ජීවිතේ නිවන් දකින්න කටයුතු කරන ඒගොල්ලෝ ගොඩක් පාරමිතා පුරනවා. ලංකාවෙත් ඉන්නවයි කියලා ආරංචි කියලා මං කෝ උඹ කුටි සාක්කුවක ලොකු එකක් කරන්න වරෙන් පුරෝලා දෙන්නම් කිව්වා. ඕනි තරම් ඉන්නවා. වෙල්ලුම් කාලේට ඇයි මේ එහෙම කතා කරන්නේ මම කියන්නේ ඒක තමයි වැඩියෙන් ඉන්නේ ලංකාවේ හරි ලේසියිනේ ඉතින් ඒ නිසා කැමැති නම් ඒ පාරේ යන ගියට දෝෂයක් නැහැ හුඟාවක් සැනක ඉන්නවා. මේ දැන් වැඩ කරගන්න කියනකොට ගෙදර ගිහලා පවුලකින් අහලා එන්නම්. ඒව තමයි තියෙන්නේ. ඉතින් ඒක මේ අර මට මතකයි ඔය හිනටි ළමා ලෝක ආමතුරු බණක් කියනකොට ඒ ශාන්ත බණ කිව්වේ අසාරේ සාරමතිනෝ කියන. තාම වයරන් ගැතියේ බන මම පුදුම ආසයි ඒ බනට මං හිතන්නේ මං ඇහුවේ මේ 70 දශකේ හරි 80 දශකේ මුලදී. ඒකේ දේශාංශය පැහැදිලිව කිව්වා මොන්න જાති කෙරුවත් බෝධිසත්ව අදහස ප්‍රමාදෙමයි. හැබැයි බයයි කතා කරන්න බයයි මොකද බලවත් බලපත්‍ර ඔක්කොමලා එතන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒක තම තමන්ගේ මට්ටම් තම මට්ටම් කියලා කැමැති දෙයක් කරගන්න මට නම් ඉච්චර එකේ නම්බුවක් නෑ මට නම් ඕන කරලා තියෙන්නේ වහ වහ දැන් දැන් බැරි වුණත් කමන්නේ. ඒක වෙනම දෙයක් කරමු. දැන් ඉවර කරන්න බලමු. ඒ නිසා පස්සට අකුලලා කුට්ටම අකුලන්ට ලෑස්ති නෑ. කුජීත වෙනකන් ගන්නවා. මගේ අදහසේ. හොඳයි. දැන් ඇති ආයෙ බෑ ප්‍රශ්න මොකුත් නෑ. දැන් ඉතින් ඉවරයි. සුවපත් වෙත්වා. සාය සාදුවන් මොදාමි. සාදු අනුමෝදිතබ්බා කමාමි කමිතබ්බං සෝපත්තිත්වා